නිකායේ තුන කියන ග්‍රන්ථයේ ඛණ්ඩ සංයුත්ත කියලා නම් කරලා තියෙනවා. ඛණ්ඩ කියන්නේ පංචපාදාන ස්කන්ධය. ස්කන්ධ කියන්නේ. එතකොට මේ ග්‍රන්ථය තුල පංචපාදාන ස්කන්ධය ගැනම කියවෙච්ච සූත්‍ර දේශනා දහස් ගණනක් තියෙනවා. ඒ ග්‍රන්ථය තුල. ඒ සියල්ලටම පින්වත්නි අටුවාවක් විදිහට අපිට දකින්න පුළුවන් පංචපාදාන ස්කන්ධයේ අර්ථය निराවුල් කරගන්න වටිනාම දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. නිදේශනාවේ නම මහා හත්ති පදෝපම සූත්‍රය. මොකද්ද? මහා හත්ති පදෝපම සූත්‍රය. සාරිපුත්ත සන්හන්සේ වදාළ දේශනය. මේ දේශනාවේ අග තියෙනවා. කියන්නේ මුළු දේශනාවෙම චතුරාර්ය සත්‍ය සම්පින්දණය කරලා දේශනා කරනවා. ඒ තුළදී සාරිපුත්‍ර සංඝ දේශනාවේ වැඩි හරියක් භාවිතයට අරගෙන තියෙන්නේ පංච පාදානස්කන්ධ ගැන කියලා දෙන්නේ. එතකොට ඒකෙදි පින්වත්නි රූප උපාදානස්කන්ධ ගැන කියනකොට මුලින්ම රූපේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ රූපේ ගැන තේරුම් කරනකොට රූපේ තමා තුල තමාගෙන් බාහිරත් කියලා දෙකක් විදිහට තේරුම් කරනවා. අන්නේ තමායෙන් සැලකෙන රූපය කියනකොට මොකද කරන්නේ? මේ කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී තමන්ගේ කයේ කොටස් ගැන කියනවා. එතකොට ඒ රූපය මොන රූපෙද තමායෙන් සැලකෙන රූපය. ඊළඟට සාරිපුත්‍ර සංඝසේ වදාලා ඒ තමායෙන් සලකන රූපෙත් තමාගෙන් බාහිරයෙන් සලකන රූපෙත් සියල්ලම රූප අන්නේ සියලු රූප රූප උපාදානස්කන්ධයන්ට අයිති වෙනවා කියලා. දැන් ඕකෙදී අපි එකපාරට අර කය ගැන කියලා තියෙන හින්දා අපිට හිතෙනවා රූපේ උපාදානස්කන්ධිකේ කය කියලා. නමුත් මෙතෙන්දී පින්වත්නි චරියුත් සයන්හන්සේ එතනින් නවත්තන්න නැතුව දේශනාව ඔබට ඔය හොයාගෙන හරි විමසලා බලන්න පුළුවන්. ඒක හොඳ අටුවාවක් පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලා නිරවුල් කරගන්න. මතක තියාගන්න මේ කාරණා අපිට අවශ්‍ය කරන්නේ අපි අවබෝධ කරන්න මිසක් මේක වාද වේද කරන්න එහෙම නැත්නම් දෙයක් දන්නවා කියලා කියව කියව යන්න මේ වගේ දෙයකට නෙමෙයි. අපිට මේ ජීවිතේ විමසලා තේරුම් ගන්න අවබෝධ කරන්න මේ ධර්මය ඕනේ. එතකොට දැන් මෙතන සරියුත් සන්නාසේ හරි අපූර්වට පෙන්වපින්වත්නේ ඇහැ ඔස්සේ රූපයක් දකින්න තැන උපාදානස්කන්ධ පහ හට ගන්නවා කියලා. කනෝස්සී ශබ්දයක් අහනකොට උපාදානස්කන්ධ පහම හට ගන්නවා. නහයෝස්සී ගඳ සුවඳ දැනගනිති. උපාදානස්කන්ධ පහ හට ගන්නවා. දිවෝස්සේ රසයක් දැනගති. කයෝස්සේ මේ පහසක් දැනගනිති. මනසෝස්සේ යම හිතද්දී ඒ හැම තැනම උපාදානස්කන්ධ පහ හට ගන්නවා. එහෙම කියද්දී ඔබට මේක කය කියලා ගන්න බෑ. මේක කය සිත කියන තැන හිර වෙන එක සක්කාය දිට්ඨිය තුලදී පින්වත්නි සක්කාය කිව්වෙත් පංච උපාදානස්කන්ධයට කියන නම. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි ආත්මයක් වශයෙන් දකින දැකීමම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න නම් ඔබ සරියුත් සන්හන්සේ ඔතනයි කියන කාරණේ හරියට තේරුම් ගත යුතුයි. දැන් අපි ඒක මම මේ ධර්මයට අදාළ කාරණා කිව්වේ මම මේක ඔබට තේරුම් කරලා දෙන්නම්. ඔබ විමසන්න හොඳින් මේ කියා දෙන විදිහට යම් කිසි තැනක අපි යමක් දැනගන්නකොට පින්වත්නි ඇහෙන් කියමු ඇහෙන් අපි යම් කිසි දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නා දැනගැනීමට කියනවා විඥාන කියලා. ඔබට මේ දේශනාව ටිකක් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා මම පුංචි මැජික් භාණ්ඩයක් එනවා. මොකද මේ මැජික් භාණ්ඩේ මගේ අතේ තියෙන වටාපත. මේ වටාපතේ මැජික් එකක් පෙන්වන්න ලැහැස්ති වෙන්නේ. කැමතිද බලන්න? හ්ම්? මැජික් පෙන්වනවානේ තේ කවදා කැමති නේද? ඔබට කරන්න තියෙන පින්වත්නි මේකේ මැජික් එක දකින්න අවශ්‍ය නම් මම ඇති කියලා කියනකම් ඔබ වෙන කිසි දෙයක් දිහා බලන්නේ නැතුව අඩුතරම් ස්වාමීන් වහන්සේගේ මූණ බලන්නේවත් නැතුව ඇති කියනකම් මේ වටාපත දිහා විතරක්ම බලාගෙන ඉන්න. දේශනේ මුල ඉඳලා අගට හොඳට අහන්න ඔබ. හැබැයි හොඳ සිහියෙන්. වටාපත දිහා දැන් හොඳින් බලන්න. වෙසි දෙයක් දිහා බලන්න එපා. වෙන එක දෙයක් දිහා හරි ඔබ බැලුවොත් ඔබට මේ මැජික් එක අතහැරෙයි. ඒ නිසා වටාපිට දිහාම බලාගෙන ඉන්න ඔබට මැජික් එක පේනවා. අවබෝධය තුස්නින් භූතව වටාපිට දිහා බලන් හිටිය වෙලාවේ පින්වත්නි දැන් මයි දිහා බැලුවට කමක් නැහැ ඔබ වටාපිට හොඳට දැනගත්තා එහෙන් දැක්කද එතකොට ඒ මොහොතේ අපි කියන්නේ මේ තත්තර ගාන තුළ කතන්දරේ මේ කියන්නේ ඒ මොහොතේ ඔබ දැක්කද සෝනාදී මෝණයෙන් මොකක් හරි දෙයක් කළා. දැකිනවා. දැන් කටෙන් මොන හරි දෙයක් කළා මෝණයෙන් දැකිනේ නේ. ඒ කියන්නේ මෝණ ඔබේ ඇස් ඉස්සරහා තිබුණ නැද්ද? තිබුණා. ස්වාමීන් වහන්සේගේ මුහුණත් වටාපතත් හැර තව මොනවද ඇස් ඉස්සරහා තිබුණේ කියලා කියන්න බලන්න. ඇස් ඉස්සරහා තියෙනවා කියන්නේ මොනවද තියෙන්නේ හයියෙන් කියන්න මේක මල් බුද්ධ ප්‍රතිමා ලයිට් මයික් ඈ අල්මාරි පුට්ටු පොත් අටපිරිකර පහන් දැනගන්න ගොඩාක් දේ තියෙනවද නැද්ද? ලස්සන තිර රෙදිනේ බොහෝ දේවල් දැන් ඔයගලන්ගේ ඇස් ඉස්සරහ තිබුණා. ඒ සියල්ලම මේ ටික හොඳට අහන්න තිබුණාත්නේ. ඒ සියල්ලම ඔබ අර වටාපිට දැනගත්ත මොහොතේ දැනගත්තාද? ඒ වෙලාවේ කබඩ් එකේ මොකක් හරි දෙයක් වුණා නම් දැනගත්තද? මේ පුටුවේ මොනවා හරි වුණා නම් දැනගත්තද? මේසෙට මොකක් හරි වුණා නම් දැනගත්තද? මල් වලට මොනවා හරි වුණා දැනගත්තද? පිළිමේ කිසිවක් දැනගත්තේ නැහැ. ඔබ දැනගත් එක දෙයයි මොකද්ද? වටාපත විතරයි. එතකොට කොහොමද එහෙම ඇස් දෙකත් ඇරලා ඇස් ඉස්සරහා බොහෝ දේ තියෙනවා තියෙද්දි ඒ කිසිවක් දැනගත්තේ නැහැ එහෙනම් පින්වත්නි ඇහැ තීච්ඡ පමණිනොත් ඇස් ඉස්සරහා රූප තීච්ඡ පමණිනොත් අපි ඒ සියල්ල දැනගන්නේ නැහැ. සියල්ල අතරින් යමක් විතරක් තමයි හැමතිස්සෙම දැනගන්නේ. හැමතිස්සෙම ඒක හොඳට මතක තියාගන්න. මේක මෙතන මේ ස්වාමිනාගේ මැජික් එක පෙන්වන වෙලාව විතරක් වුණා කියලා කියන එකක් නෙමෙයි. ඔබ ඉපදිච්ච දවස් ඉඳලා මේ වෙනකම් ඔබ සංසාරේ ඉපදිච්ච හැම ආත්මෙකම ඔය ඇහින් යමක් බැලුවා නම් බැලුවා ওই විදිහටයි. ඔය ඇහින් යමක් දැනගත්තා නම් දැනගත් වෙලාවේ තව බොහෝ දෙයක් ඔබට අත්හැරෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔය මහා අතිපදෝපම සූත්‍රයේ සාරිපුත්‍ර සංඝසේ පෙන්නනවා. තජ්ජෝ සමන්නාහාරෝ හෝති කියලා. තජ්ජෝ සමන්නාහාරෝ හෝති කියන්නේ යොමු වීමක් වෙනවා. මොකද්ද යොමු වෙන්නේ? මනස. සින්වත්නි අපිට ඇස් ඉස්සරහා තියෙන රූප අතරින් මනස මේක අපේ විසින් කරන දෙයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මනස යොමු වෙනවා යමකට. මනස යොමු වෙච්ච එක දැනගන්න. යොමු නොවෙච්ච සියල්ලම මොකද වෙන්නේ? අත්හැරෙනවා. ඔන්නෝක හරි පුදුම වැඩක්. අපි නොහිතුවට. මොකද ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් ඔන්න මෙතෙන්ට ලේන්සු පහක් අරගෙන ආවා කියමු. පාට පාට ලේන්සු පහක් එකක් නිල් පාට මතක තියාගන්න පාට ටික කියන්නම් මේ පාට පිළිවෙල මතක හිටින්. නිල් පාට එකක්. අනික කොළ පාට. අනික රතු පාටයි. අනික කහ පාටයි. අනික හ්ම් අසුදු කියමුකෝ. හරි. දැන් මුල් ටික නම් අමතක වෙන්නේ නැහැ කොහොමවත් ඔයාලට. මේ පිළිවෙල. හරි. දැන් ලේසි පහේ පාට කියන්නේ. නිල් කොළ රතු කහ සුදු. මේ ලේන්සු පහ මේ මිනිස්සයා ඔහොම ඔබට වනලා පෙන්නලා අතේ ගුලි කරගන්නවා. ලේන්සු පහම සම්පූර්ණ ගුලියක් කරලා දැන් අතේ තියෙනවා. දැන් පිටින් පේන්නේ ඔබට. මෙයා මොකද කරන්නේ? මෙතන මහපටැඟිල්ල මෙතන උඩින් ඔහොම ඇදලා ගන්නවා සුදු පාට ලේන්සු. ඇදලා අරගෙන දැන් ඔබට පේනවා සුදු පාට ලේන්සු. දැන් ඔබ හොඳටම දන්නවා නිල් පාට ලේන්සු කොහෙද තියෙන්නේ? අනිත් අතේ. රතු පාට ලෙන්සෝ අනිත් අතේ. කොළ පාට ලෙන්සෝ අනිත් අතේ. කහ පාට ලෙන්සෝ අනිත් අතේ. දැන් මේ ලෙන්සු හතරක් මේ අතේ තියෙන බව ඔබ දන්නවා. ඒ මනුස්සය ඔබට මොහොතෙන් මේ අත හොඳ දිගහැරලා පෙන්නනවා. කිසි දෙයක් නෑ අතේ. එතකොට ඔබ මොකද්ද හිතන්නේ? ඒ මනුස්සයට ඔබ ලස්සන නමක් කියයි මොකද්ද? මැජික්කාරයා. ආය වෙන කිසි කතාවක් නැහැ. හැලුනෙත් නැහැ. මොකොත් උනේ නැහැ. මේ ඉස්සෙල්ලා පෙන්නපු ලේන්සු පහෙන් දැන් එකක් විතරක් පේනවා අනිත් එක නැහැ. අනිත් එක අතහැරලා. අනිත් එක ඔහෙ නැහැ. නැත මේව හරවර පෙන්නන ඔහෙ නැහැ. ඉස්සෙල්ලා හොඳටම තිබුණා ලේන්සු පහ. එහෙනම් පින්වත්නි පහක් අතරින් යමක් විතරක් පෙන්නලා අනිත් එක හංගනවා නම් එයා මැජික්කාරයෙක් නෙමෙයිද? මැජික්කාරයෙක්. ඒතරක වටාපත දැක්ක වෙලාවේ මගේ මූණේ මොකක්ද උනේ කියලා දන්නේ නැත්තම් මල් වලට මොනවද උනේ කියලා දන්නේ නැත්තම් කුටුවට මොකක්ද උනේ කියලා දන්නේ නැත්තම් ඒ යවට තියෙච්ච අනිත් සියල්ල ඔබට අතහැරනා නම් ඔබ දැනගත්තේ වටාපත පමණක් නම් මේ මොහොතේ ඔබ මැජික් එකක් දැකලා නැද්ද? ඈ දැකලා නේ? එක දෙයක් විතරක් දැනගත්ත අනිත් ටික අත්හැරුණා. එතකොට ඒ මැජික් කරුවා මම නෙමෙයි හරි? ඔබ මැජික් එක දැක්කා. හැබැයි මැජික් එක දකින්න මැජික් එක පෙන්වෙවන් නෙමෙයි. පෙන්නුව මැජික් කරු තමා ළඟ ඉන්නේ. ඔය හැම කෙනෙක් ළඟ මේ මැජික් කාරය ඉන්නවා. ඒ නිසායි මම මැජික් එකක් පෙන්වන්නම් කියලා කිව්වා මිසක් මම මැජික් කාරය කියලා කිව්වේ නෑ. අපි දැන් මේ මැජික් කාරය හොයාගමු පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා උපාදානස්කන්ධ පහේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ මේක පේන පින්ඩෝපම කියන සූත්‍රයේ තියෙන්නේ සංයුතනිකාය තුනේ කිව්වා මැජික් කරුවෙක් ඉන්නවායි කිව්වා. ඒ මැජික් කරුව තමයි කිව්වා විඥානවත්. දැන් එහෙනම් ඔබ සියලුම දේ අතරින් වටාපත විතරක් දැනගත්තා කියන්නේ හටගත්තේ මොකද්ද? විඥානයි. විඥානයේ ස්වභාවය තමයි එයා පෙන්වන දේ විතරයි අපිට දැනගන්න සලස්වන්නේ අනිත් අවට සියල්ලම අතහැරෙනවා. ඒ සියල්ල අතහැරලා යමක් විතරක් පෙන්වන ස්වභාවය තමයි විඥානේ තියෙන්නේ. විඥාන කියන වචනේ තේරුම විශේෂයෙන් දැනගන්නවා. කජ්ජනී සූත්‍රය තියෙනවා. විඥානාතීතිකෝ විඥානති උච්චති කියව. විශේෂයෙන් දැනගන්නවා කියන කේකුව විඥාන කියලා කියන්නේ. මොකද්ද විශේෂයෙන් දැනගන්නවා කියලා කියන්නේ? දැන් ඕගොල්ලෝ සියලු දෙනා වාඩිලා ඉන්නවා බිම සහ පුංචි බංකොල. මම හොඳ පුටුවක නැද්ද මේ වෙලාවේ? ඔබට වඩා එතකොට ඔබටම විශේෂ තැනක වඩලාද නේද? ඒ කියන්නේ ඔබට සියලු දෙනාට වඩා වෙන් වූ බවක් මගේ තියෙනා නේද? එතකොට ඔබ සියල්ලක් අතරින් යමක් විතරක් වෙන් කරලා දැනගන්න ඕන. වටාපත විතරක් මේ දැනගන්න ගොඩාක් දේ තියෙනවා. වටාපත විතරක් වෙන් කරලා දැනගන්න. එහෙනම් මේ දැනගැනීම විශේෂ දැනගැනීමද නැද්ද? විශේෂයෙන් දැනගන්නවා කියන එකයි විඥානනේ වෙනවා. ඒකයි විඥානය කියන එකේ තේරුම. එහෙනම් ඔබ දැනගන්න ඒ විශේෂයෙන් දැනගන්න ලැබීමමයි මැජික් එක. එනිසා විඥානේ මායාකාරයි. මැජික් කරනවා. අපි උපන්න දා ඉඳලා පින්වත්නි ඔය විදිහට මැජික් එක දකිනවා. දැන් හොඳින් නුවණින් විමසන්න ඕනේ. ඔය විඥානයක් හටගන්නා මොහොත ඔබට යම් තැනක දැනගත හැකි නම් ඔන්න දැන් මෙතන යමක් දැනගත්තා. ඒ තමයි විඥානය කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔය දැනගත්තු දේ තමයි දැක ගන්නක් තියෙන ප්‍රඥාව. සරියුත් සයන්හන්සේ මහා හක්තිපදෝපම සූත්‍රයේදී වදාලා ඔය විඥානය හටගත්තු තැන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් මුල් වෙනවා. ඒක තමයි රූපපාදානස්කන්ධය වෙන්නේ. වේදනාවක් මුල් වෙනවා ඒක තමයි වේදනාපාදානස්කන්ධය. සංඥාවක් මුල් වෙනවා ඒක තමයි සංඥාපාදානස්කන්ධය. චේතනා සංඛාර පහළ වෙනවා තමයි සංඥාපාදානස්කන්ධය අර්ග තමයි සංඛාරපාදානස්කන්ධය වෙන්නේ. ওই ටික ඔක්කොම අර විඥානේ හටගත්තු දැන තියෙනවා. එහෙනම් දැන් ඔබ වටාපත දැනගත්තු දැන විඥානයක් හටගත්තුද නේද? කියන වටාපත දැනගත්තා කියන්නේ මොකද්ද? විඥානයක් හටගත්තා. අන්නේ විඥානය හටගත්තු තැන පින්වත්නි මුළු උපාදානස්කන්ධ පහම දකින්න පුළුවන්. මේක ප්‍රඥාවෙන් දකින එක. දැන් ඔබ ඔය විඥාන වෙනුවෙන් නවා ගන්න මහපට ඇඟිල්ල. වටාපත දැක්ක තැනම අපි කතා කරමුකෝ. කාරණා ටික ඔක්කොම. එතකොට ඔබ ඒ දැනගත්තු දැනගැනීම විඥාණය. එහෙනම් විඥානේ වෙනුවෙන් ওই මහ පටැඟිල්ල නාවගත්තේ. පින්වත්නි විඥාණයෙන් යමක් අපි දැනගන්නවා නම් හැමතිස්සෙම විඥාණයෙන් දැනගන්න තියෙන්නේ විඥාණය ඇසුරු කරන්නේ මොනවද? සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය. ඒක තමයි ස්වභාවය. හාලිද්దికානි කියලා තියෙන සූත්‍රයක්. ဒ ුතිය හාලිද්దికානි සූත්‍රය. කච්චායන මහරහතන් වහන්සේ අපූර්වට වදාළ දේශනයක්. මේ දේශනාවේ විඥාණිත අමුතු වචනයක් කිව්වා. ඕකසාරී කෙනෙක් කිව්වා. විඥානේ ඕකසාරී. ඕකසාරී කියන්නේ මොකද්ද? ගොදුරු හොයන කෙනෙක්. ගොදුරු කරමින් හැසිරෙන කෙනෙක්. ඕක කියන්නේ ගොදුරට පාලෙන් කියන නම. සාරී කියන්නේ හැසිරෙනවා. එතකොට ගොදුරක හැසිරෙන කෙනෙක් කවුද? විඥාන. එහෙනම් විඥානෙට මොනවද එතකොට ගොදුරු වෙන්නේ? ගොදුරු වලදී ඕක ඕක පහක් හතරක් තියෙනවා. ඕක හතර තමයි රූප වේදනා සංඥා සංකාර. එහෙනම් විඥාන රූපේ ගොදුරු කරගන්නද නැද්ද? ගොදුරු කරගන්නවා. හැම තිස්සෙම පින්වත්නි විඥානයක් හටගත්තා නම් හටගත්තේ රූපයක් ගොදුරු කරගෙන. ඔන්න දැන් මේක තේරුම් ගන්න විඥාන කියන්නේ මොකද්ද කියලා අපි කෙටියෙන් කතා කළා. ඔය විඥානය හටගත්තේ වටාවත මුල් වෙලා ඒ මොහොතේ අපි එතන රූපේ මොකද්ද කියලා දැන් තේරුම් ගමු. විඥාණයෙන් දැනගන්න සතර මහා ධාතුන්ගෙන් හටගත් යම්කිසි රූපයක් මුල් වුණාද නැද්ද? මුල් වුණා. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ මොකද්ද? වටාපත. වටාපත නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ තමායයි සලකන රූපයක්ද තමාගෙන් බාහිරයි සලකන රූපයක්ද? තමාගෙන් බාහිරයි සලකන රූපයක්. රූපස්කන්ධ කියනකොට පින්වත්නි ස්කන්ධ කියන එක විස්තර කරන දේශනාවල ස්කන්ධ කියන්නේ මොනවද? තමායේ සලකන දේ. තමාගෙන් බාහිරයේ සලකන දේ. හීන දේ, ප්‍රනීත දේ, ගොරෝසු දේ, සියුම් දේ, දුර දේ, ළඟ දේ. ඔය ආදී සියලු දේවල් අතීතේ හටගත්තනම්, වර්තමානයේ හටගත්තනම්, අනාගතේ හටගත්තනම් ඒ ඔක්කොම ස්කන්ධ. දැන් ඔබට වටාපත දැනගත්ත මොහොතේ ඒ දැනගත්තු දැනගැනීම අතීත එකක්ද වර්තමාන එකක්ද අනාගත එකක්ද දැන් දැන් ඒක අතීතේ. දැන් මේ මොහොතේ ඔබ වතාවත දකින්නව නේද? දැන් මේ මොහොතේ ඔබ දැනගන්නා ඒ දැනගැනීම වර්තමානයේද නැද්ද? වර්තමානයේ. කාලය වශයෙන් ඔබට වර්තමානයේ දැනගන්නකොට ස්කන්ධවල අවකාශයේ හැටියට මේ රූපේ තමාගින් බාහිරයි සලකන එකක් නේද? තමාගින් බාහිරයි සලකන රූපෙත් ස්කන්ධවල අවකාශයටයි තියෙන්නේ. තමායි සලකන එකත් අයිති තමාගේ බාහිරයි සලකන එකත් අයිති දෙකමයි තියෙන්නේ. දැන් ඔබ හිතන්න පින්වත්නි විඥාණයෙන් එතකොට දැනගත්තේ මොකද්ද? සතර මහා ධාතුන් හටගත්තු වටාපතේ රූපේ. එතකොට මේකෙදී කිව යුතුයි දෙයක් විඥාන හටගන්නේ හයක්. අපි මේ ජීවිතේ මොන ලෝකේ කොයි තැන ගියත් මොන රටට ගියත් මොන දේ කළත් හැම තිස්සෙම අපි ලෝකෙ ගැන දැනගන්නේ විඥාන හයක් නිසා. මේ ටික හොඳින් හිතන්න. ලෝකේ කොහේ ඇවිද්දත් කොච්චර බලන්න දේවල් තිබුණත් බලන්නේ කොහෙන්ද? ඇහෙන්. ඒ කියන්නේ ඇසේ විඥාණයෙන් තමයි ලෝකේ කොච්චර බලන්න දේ තිබ්බත් බලන්නේ. ලෝකේ කොච්චර අහන්න දේවල් තිබුණත් අහන්නේ මොන විඥාණයෙන්ද? කනේ විඥානයක් හටගත්තොත් අහන්න දෙයක් අහනවා. ලෝකේ කොයිතරම් නහයට දැනෙන ගඳ සුවඳ තිබුණත් දැනෙන්නේ කොහටද? නාසයට. ලෝකේ කොච්චර රහ තිබුණත් දැනෙන්නේ කොහෙටද? දිවට. ලෝකේ කොච්චර සීතල උණුසුම් ගොරෝසු සියුම් ආදී පහස තිබුණත් දැනෙන්නේ කොහෙටද? කයට. ලෝකේ කොයිතරම් හිතන්න දේවල් තිබුණත් හිතෙන්නේ කොහෙටද? මනසට. එතකොට පින්වත්නි ඔය හැමතැනින්ම යමක් මේ මොහොතේ දැනගන්නවා කියන අර වටාපත දැනගන්නකොට ගොඩාක් දේ හැංගිලා වටාපත විතරක් දැනගත්තා වගේ අපි ලෝකෙ දිහා බලන හැම මොහොතෙම බොහෝ දේ තියෙනවා යමක් විතර දැනගන්න. ඔබ නිකන් අර කැමරා ගැන දන්න අය දන්නවා කැමරාවල ෆෝකස් වෙනවා කියලා එකක් තියෙනවා. ෆෝකස් වෙනවා කියලා කියන්නේ යම් කිසි දෙයක් ඉලක්ක කරලා අනිත් ටික ඔක්කොම බ්ලර් වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. අන්නේ කැමරාව තුළ මේ යොමු වෙලා තියෙන පින්වත්නි මේ මානසිකව සකස් වෙන ක්‍රියාවලියට යම් සමානකමක් තියෙන වැඩක්. ඒ කියන්නේ යමක් දැනගන්නවා ඒ මොහොතේ බොහෝ දේ හැංගෙනවා අර දැනගත් දේ මුල් වෙලා සතර මහා ධාතුන් හටගත් යමක් ඇද්ද ඒ දේ තමයි රූපේ බවට පත් වෙනවා එතකොට ඇහෙන් දැනගත්තත් විඥාණයට රූපයක් ගොදුරු වෙනවා කනෙන් ශබ්දයක් ඇහුවත් විඥාණයට රූපයක් ගොදුරු වෙනවා නහයෙන් ගඳ සුවඳ දැනගත්තත් විඥාණයට රූපයක් ගොදුරු වෙනවා දිවෙන් රසයක් දැනගත්තත් ඒ විඥාණයට රූපයක් ගොදුරු වෙනවා කයෙන් පහසක් දැනගත්තත් ඒ විඥාණයට රූපයක් ගොදුරු වෙනවා මනසෙන් අරමුණක් දැනගත්තත් ඒ විඥාණයට රූපයක් ගොදුරු වෙනවා. මේ කියපු කතාව උපමාවකින් කියනවා. ඔබ කවුරුත් පපඩම් කාලා තියෙනව නේද? කාලා තියෙනවා. පපඩම බත්ති ගානේ තියෙනකොට දැක්කේ කොහෙන්ද? මොන විඥානේද? ඔව් ඇසේ විඥානය. ඊට පස්සේ පපඩම ඔබට එහෙම ඇහි විඥාණයට හසුුනේ ඇයි? පපඩම සතර මහා ධාතුන් හැටගත් රූපයක්ද නැද්ද? රූපයක්. පපඩම නම් වූ මේ සතර මහා ධාතුන් හටගත්තු රූපේ පින්වත්නි පේන ස්වરૂපයක් තියෙනවද නැද්ද? පපඩමේ පේන ස්වરૂපයක් පේනවා. පපඩමේ පේන ස්වરૂපය තමයි ඇහි විඥානෙට හසු වුනේ. ඊළඟට ඔබ පපඩම හපනකොට මොන මොකක්ද වෙන්නේ? ශබ්දයක්. අන්න පපඩමේ එහෙනම් ඇහෙන ස්වરૂපයක් තිබුණද නැද්ද? පපඩම නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ ඇහෙන ස්වરૂපයක් තියෙනවා. ඇහෙන ස්වરૂපයයි කනේ විඥාණයෙන් දැනගත්තේ. පපඩම නහයට ලං වෙනකොට මේ කටට ගනිද්දී ලහය හරහන යන්නේ නහය ළඟින් යන්නේ. නහය කොහර කෙලින්ම ඒක දැහැ ගන්නවා වගේ උඩට තියෙන්නෙත් නැතුව දෙපැත්තට තියෙන්නෙත් නැතුව කට ළඟටම තියෙනවා. ඒතර වෙනවාස්නේ ඔබ කට ළඟට ගෙනියන්නේ පපඩ මේ සුවඳ නහයෙන් දැනගතද නැද්ද? එහෙනම් සතර මහා ධාතුන්ගෙන් හටගත් වූ පපඩම නම් වූ රූපේ නහයට දැනෙන ස්වરૂපේ තියෙනවද නැද්ද? ඒ නහයට දැනෙන ස්වરૂපේ තමයි නහය විඥාණයෙන් දැනගත්තේ. ඊළඟට දිවට පපඩම තියදී රහක් දැනගත්තා. සතර මහා ධාතුන්ගෙන් හටගත් පපඩම නම් වූ රූපේ එහෙනම් පින්වත්නි දිවට දැනෙන ස්වરૂපේ තියෙනවද නැද්ද? ඒ ස්වરૂපේ තමයි දිවේ විඥාණයෙන් දැනගත්තේ. පපටම අල්ලනකොට කයට ගොරෝසු විදිහට උණුසුම් විදිහට නොයෙක් විදිහට සියුම් විදිහට පහසක් දෙනවා. අන්නේ පපඩම නම් වූ සතර මහා ධාතුන් හටගත් රූපේ තියෙනවා කයට දැනෙන ස්වરૂපේ. ওই ස්වરૂපේ තමයි කය විඥානේ දැනගත්තේ. ඊළඟට දැන් මෙතන පපඩමක් නේ අපිට පේන්නවත් ඇහෙන්නවත් දැනෙන්නවත්. අපි හැමදේටම පපඩම මොකද වෙන්නේ? සිහි වෙනවා මනසට. එහෙනම් පින්වත්නි පපඩම නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්. ඒ රූපේ සිහි වෙන ස්වરૂපේ තියෙනවද නැද්ද? ඒ සිහි වෙන ස්වરૂපේ තමයි මනස විඥාණයෙන් දැනගන්නේ. ඔබ හොඳට හිතන්න. මේ ලෝකේ ඔබ ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් දැනගන්න දේවල් හැර ඔබ ලෝකේ වෙන කිසිවක් දැනගන්නවද? ඇහෙන් දැනගත්තු දේත් නැත්තම්. කනෙන් ආපු ශබ්ද ටිකත් නැත්තම් ලෝකේ ගැන. ලෝකයේ නහයට දෙන්න ගඳ සුවඳ ටිකක් නැත්තම් ලෝකයේ දිවට දෙන්න රහ ටිකක් නැත්තම් ලෝකයේ කයට දෙන්න පහස ටිකක් නැත්තම් ලෝකයේ හිතට දෙන අරමුණුත් නැත්තම් ඔබ ලෝකෙ ගැන මොනවද දැනගන්නේ කිසි දෙයක් නැහැ එහෙනම් ඔබ ලෝකයේ කොයි දේ දැනගත්තත් පින්වත්නි ඔය පමඩම මම තේරුම් කරලා දුන්න ආකාරයට යම්කිසි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක පේන ගතිය හරි ඇහෙන ගතිය හරි නහයට දැනෙන ගතිය හරි දිවට දැනෙන ගතිය හරි කයට දැනෙන ගතිය හරි මනසට හිතෙන ගතිය හරි තමයි විඥාණයෙන් දැනගත්තේ තේරුණාද එතකොට දැන් පප්පට් මේ වටාපත නම් වූ රූපේ පේන ස්වરૂපයක් තියෙනවද නැද්ද? පේන ස්වરૂපේ තමයි ඇහි විඥාණයෙන් දැනගත්තේ. පේන ස්වරූපෙට කිව්ව රූපේ කියලා. ඇහෙන ස්වරූපෙට කිව්ව ශබ්ද කියලා. දැනෙන ස්වරූපෙට කිව්ව ගඳ සුවඳ කියලා. දිව නහයට. ඊට දිවට දැනෙන ස්වරූපෙට කිව්ව රස කියලා. කයට දැනෙන ස්වරූපෙට කිව්ව පහස කියලා. මනසට හිතෙන ස්වරූපෙට කිව්ව අරමුණු කියලා. එතකොට ඔය ඔක්කොම ස්වરૂප ටික තියෙන්නේ මොකේද රූපේ? රූපයක තියෙන ස්වરૂප. රූප ස්වરૂප. ඔක්කොම රූප ඈ රූපයක රූප ස්වરૂප හයක්. දැන් බලන්න සමහර රූපවල හයම නැහැ පින්වත්. හයම නැත්තම් විඥානයක් හටගන්නෙත් නැහැ නැතිවට. සුලඟ ගම. සුලඟ සතර මහා ධාතුන් හටගත්තු රූපයක්ද නැද්ද? සුලඟ තුල සතර මහා ධාතුන්ගේ එකතුවක් තියෙනවා. එතකොට සුලඟ නම් වූ සතර මහා ධාතුන් හටගත්තු රූපයේ ඇහැට පෙනෙන ස්වરૂපයක් තියෙනවද? නැති නිසා ඇහැ විඥානයක් හටගන්නේ කනට ඇහෙන ස්වરૂපයක් නැද්ද? එතකොට කනේ විඥානය හටගන්නේ නැද්ද? හටගන්නවා. අන්න ඒ වගේ දැන් ඔබ තේරුම් ගන්න මේක. එහෙනම් යම් රූපයක ස්වરૂපයක් ඇද්ද ඒ ස්වરૂපේ තමයි විඥානේ ගොදුරු කරගන්නේ. ඔන්න ඔය රූපේ තමයි ගොඩාක් අවුල් කරගෙන තියෙන්නේ මේ වර්තමාන අර්ථය තේරුම් ගැනීමදී. එනිසා මේ රූපේ අර්ථය හරියට වටහා ගන්නයි පපඩම් අනම්මනම් මේ කියන්නේ. එතකොට තමායයි සලකන කයේ කොච්චර සතර මහා ධාතු තිබුණත් ඒ ටික දැනගන්නේ පින්වත් විඥානේ හටගත්තොත්ද නැද්ද? විඥානය හටගත්තේ නැත්නම් මේ කය ගැන දන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නේ. අපි හිතමු ඔබට ඔබේ ඇස් දෙකත් ස්වාමීන් වහන්සේගේ මූණත් අතර හරි කෙලින් ඉරක් ගැහුවොත් පුළුවන් තේරෙනව නේද? ඇස් දෙකේ ඉඳලා මගේ මූණට හරියටම ඉරක් ගහනවා නම් ඒ රේඛාවක් තියෙනවනේ. අන්නේ රේඛාවට අහු වෙන විදිහට ඔබ ඔබේ නියපොත්ත තියාගන්න. ඒ කියන්නේ මහපට ඇඟිල්ලේ නියපොත්ත මෙහෙම පේන විදිහට අර රේඛාවට එල්ලෙ තියාගන්න. ඒ කියන්නේ කෙලින්ම මාව පේන්නත් ඕනේ ඔය නියපොත්ත යන රේඛාව හරහා. මෙහම අර මෙහෙම තියාගෙන ඉන්නවා. එයා හිතන්නේ මගේ මූණ අරහේ තියෙනවා කියලා. ෆේල් <laughs> වෙනවා හැමෝටත් විභාගෙන් මෙහි ඒ කියන්නේ නියපොත්ත වෙනම දැනගන්නයි මගේ මූණ වෙනම දැනගන්නයි නෙමෙයි මං කියන්නේ. ඔය S2 හරහා චූටි බබාලවට ඔය S2 හරහා මගේ මූණට කියලා ඉරක් ගැහුවා කියමුකෝ. ඔය ඇහැයි මේ මූණ අතර හරි මේ නයිලොන් නූලක් ඇද්ද කියමුකෝ. හරිද? ඔය ඇහැයි මේ මූණ අතර නයිලොන් නූලක් ඇද්ද කියමු. අන්නේ නූල කෙලින් මේ නියපොත්ත පේන්න තියාගන්න කියන්නේ. දැන් ඔබට කරන්න කියන්නේ හැබැයි හොඳට නියපොත් ඔබට පේන විදිහේ දුරකින් තියාගන්න අතර මෙහෙම තියාගන්නත් එපා. පේන දුරකින් තියාගන්න. දැන් ඔබ හොඳට නියපොත දිහා බලන්න. කොහොමම මත තියාගෙන. විඥාණය මොකද දැනගන්නේ? තමායයි සලකන සතර මහා ධාතුන් හැටගත්තු නියපොත්තේ පේන ස්වરૂපෙද නැද්ද? පේන ස්වરૂපෙ දැන් විඥාණයෙන් දැනගන්න. දැන් කොහොමම නිය පොත්ත අමතක කරලා ස්වාමීන් වහන්සේගේ මූණ දිහා බලන්න හොඳට. හොඳට බලන්න. දැන් මම මොකක් හරි මූණෙන් කරනවා මොකද කරන්නේ කියලා බලන්න. හරිද? ආ හරි. ඔය කරපු ටික ඇති. <laughs> දැන් ඔය මූණ දැනගත්ත වෙලාවේ ඔබ ඔබේ නියපොත දැනගත්තද? නෑ. නෑ. මේක මේක ප්‍රායෝගික කාටත් පොදු ධර්මතාවයි බුදුරජාණන්ගේ ධර්මය. ඒ නිසා මට මේක මේ අනේ මේක කී දෙනෙට තේරෙයිද අනිත් අයට මේක අහු වෙන එකක් නැති ඒ අයට එහෙම හටගන්න එකක් නැද්ද? කියන්නේ මෙතුමට හටගන්නේ අර මහත්යට එහෙම වෙන එකක් නැද්ද කියලා මට සැකෙන් මේක කියන්න ඕනේ නෑ. මේක මෙතන ඔබාමා හිටියත් එකයි මහින්ද රාජපක්ෂ හිටියත් එකයි කවුරු හිටියත් කාටත් හටගන්නේ ඔය ක්‍රමේ. ඒ නිසා පින්වත්නි දැන් ඔබ ඔතනදී වෙච්ච දේ එක්ක හිතන්න ඔබ නියපොත්ත දැනගන්න වෙලාවේ සායනහන්දගේ මූණත් ඒ ඉස්සරහ තිබුණාද නැද්ද? නමුත් සමාගෙන් බාහිරයි සලකන සංඥාසකේ මූණ විඥාණයෙන් දැනගත්තේ නැහැ. ඒ දැනග ඒ මොහොතේ ඔබ දැනගත්තේ තමයයි සලකන සතර මහා ධාතුන් හටගත්තු රූපය. අන්න විඥාණයට හසුනා තමයයි සලකන රූපය. ඊළඟට ඔබ නියපොත්ත දැනගන්නට සංඥාසිකේ මූණ දැනගත්ත වෙලාවේ නියපොත්ත මිච්ඡර ළඟ තිබිලා තමාගේ කය දෙයක් වෙලා තිබිලා සංඥාසිකේ මූණේ මොකද්ද වෙන්නේ බල බලන් තිය මොහොතේ ඔබ තමාගේ ඇයි සලකන සතර මහා ධාතුන්ගේ රූපය අතහැරලා තමාගෙන් බාහිරයේ සලකන සතර මහා ධාතුන් හැටගත් රූපයක් විඥාණයෙන් දැනගත්තාද නැද්ද? දැනගත්තා. එහෙනම් බලන්න රූපේ කිව්වේ කය විතරද? නෑ. කයත් බාහිර රූපත් සියල්ල රූප. හැබැයි මේ රූප ටික නෙමෙයි උපාදානස්කන්ධ කියන්නේ. ඒ රූපය දැන් විඥාණයෙන් දැනගත්තු දැන ගැනීමක් තියනවා නේද මනසේ? අන්නේ දැනගත්තු දැනගැනීම. ඕක අර හරි ලස්සනට තියෙනවා පින්වත්නි සංයුත්ත නිකායේ ජටා සූත්‍රය. සංයුත්ත නිකායේ එකේ ජටා සූත්‍රය තියෙන ලස්සන වචනය. පටිගං රූප සංඥාච මේ රූප සංඥාවක් තමයි පටිග වෙන්නේ. මෙතන මනස තුලට ගැටෙන්නේ මොකද්ද? රූප සංඥාවක්. රූපේ නෙමෙයි රූප සංඥාවක්. මේක දෙකක්. ඒක හොඳට මතක තියාගන්න. මේ කය වුණත් කයෙන් බාහිර දේ වුණත් ඒ රූපේ නෙමෙයි රූපේ සංඥාව තමයි ගැටුනේ. ඕක තේරෙන්න කියන්නම්ක උපමාවක්. අපි හිතමු පිටවත්නේ. අපේ ස්වාමීන් වහන්සේගේ ඩයිරිය චුට්ටකට ගත්තා. වහිතන්න මේක කන්නඩියක් කියලා. හඳද? දැන් මේ මූණ බලන කන්නඩියක්. මේ කන්නඩියට අපි මේ කෝප්පේ පියන ලං කළොත් ඔබට මොකද මොකද්ද පේන්නේ? මේ පියනේ ඡායාවක් පේන්නේ නැද්ද? පේනවා. ඔබ හිතන්නේ ඡායාවයි මේ පියනයි දෙකක්ද එකක්ද? පියනමද? පියනම නෙමෙයි. පියනෙන් බාහිර දෙයක්ද? පියනෙන් බාහිර දෙයක්ද? බාහිර දෙයකුත් නෙමෙයි. එතකොට පියනමා කියලා කවුරු හරි කියනනම් එහෙම පියන දැන් මේක විකුණන්න බැරිද? මේක හොරගම් කරන් යන්න බැරිද? පුළුවන්. මේක බිඳින්න බැරිද? පුළුවන්. පුළුවන්ද ඡායාව හොරගම් කරන් යන්න? පුළුවන්ද ඡායාව විකුණන්න? දැන් මේකෙන් කෝපේ වහත හැකි. පුළුවන්ද ඡායාවෙන් කෝපේ වහන්න? එහෙනම් මේ රූපේ තියෙන නම් වූ රූපේ කිසිම තියෙන වටිනාකමක් ඡායාවට තියනවද? නැහැ. විඥාණයෙන් දැනගත්තු රූප සංඥාව ඔන්න ඔය ඡායාව වගේ. මේකෙන් බාහිර දෙයක්වත් නෙමෙයි. හැබැයි මේකමත් නෙමෙයි. දැන් ඔබේ ඒ මේ කන්නදී ඔබේ මනස තුළ තියෙන කියලා හිතන්නකෝ. එතකොට ඔබ දැන් මේක දැනගන්නවද නැද්ද? දැනගන්නවා. දැන් ওই විඥාණයෙන් දැනගන්නකොට අර ඡායාව වගේ මොන ඔබේ මනසේ මේ රූපේ ඡායාවක් හටගන්නවද නැද්ද? ඒ හටගත්ත ඡායාව මේකේ තියෙන වටිනාකමෙන් යුක්තද? නැහැ. ওই ඡායාව තමයි පින්වත්නි රූපස්කන්ධයක් බවට පත් වෙන්නේ. ඕක තමයි අපි උපාදානය කරගෙන රූප උපාදාන උපාදානයක් බවට පත් වෙන්නේ. ඒතර විඥාණයෙන් ගොදුරු කරගත්ත රූපේ විඥානය නැමැති ඕකසාරීට ඕකයක් වෙච්ච රූපේ තමයි මෙතන රූප උපාදානස්කන්ධ කියලා එහෙනම් කියන්නේ. දැන් ඔන්න ඔය රූපේ වෙනුවට නවාගන්න සුලඟින්න. නවාගෙන අත පෙන්නන්න බලන්න. කීකරුව වැඩේ කරාද කියලා බලන්න. <laughs> බලන්න. මහපට ඇඟිල්ලෙන් මොකද නවාගෙන ඉන්නේ? සමහර මේ සුලංගිල කරනවා වගේ නම් පෙන්වනවා. ඒ කියන්නේ එකකින් හොඳටම පැහැදිලි දේශනාව මොකද? අර වතුර ඉරක් ඇඳගෙන යනකොට ඇඳගෙන යන හරිය ඇඳෙනවා කලින් ඒවා ඒවා රිමූව් වෙනවා නේද? ඒ වගේ දැන් අර කලින් මහපටන් කියලා නම ගන්න කිව්ව කෙනෙක්වත් මතක නැති අය මෙන්න මේ සුලැඟිල්ල විතරක් නවාගෙන මම පෙන්නනවා. එයා අරව රින් වෙලා. කියන්නේ තෙක් කියපු කාරණා වලටත් මොකද වෙන්නේ කියලා පැහැදිලිද නැද්ද? පැහැදිලි. පින්වත්නි මහපටගිල්ලෙන් ඔබ මොකද්ද නවාගෙන ඉන්නේ? ඈ? විඥානය. ඒ මහපටගිල්ලට නවාගත්තු විඥානය යමක් ගොදුරු කරගත්තා. හැමතිස්සෙම. ඇහෙන් හරි කනෙන් හරි නහයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි මනසෙන් හරි. ඒ ගොදුරු කරගත්ත රූපයකෝ සුලඟිල්ලෙන් අපි නියෝජනය කරගෙන නවාගත්තා. දැන් වෙන්නේ මොකද්ද කියලා ඊළඟට බලමු. හොඳයි. විඥානයක් හටගත්ත තැන හරියට ළමෙක් ඉපදුනා වගේ වැඩක්. තේරෙන්න මේක කියන්නේ. අපි හිතමු පින්වත්නි අලුත විවාහ වෙච්ච ජෝඩුවක් යම් ගෙදරක පදිංචි වෙලා ඉන්න තාක්කල් ඒ ගෙදර යුවලක් ඉන්නවද නැද්ද? යුවලක් ඉන්නවා. මේ යුවලට දරුවෙක් ලැබුණාට පස්සේ දැන් මේ යුවල හරි අපූර්වට පවුලක් වෙලාද නැද්ද? පවුලක්. ඔය දරුවා මුල් කරලා ටිකක් හිතන්න මෙහෙම. මේ දරුවා අම්මයි තාත්තයි දෙන්නම නිසාද නැත්නම් එකිනෙක හින්දාද? දෙන්නම නිසා. දෙන්නා නිසා කවුද? දරුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අදාළ විඥානේ දෙන්නෙක් නිසා. විඥානය මොකක් නිසාද? දෙකක් නිසා. ද්වයම් පටිච්ච විඥාන. ද්වයම් කිව්වේ දෙකක්. පටිච්ච කිව්වේ නිසා. විඥාන. අම්මා තාත්තා කියන දෙන්න ගත්තම දෙන්න නිසා දරුවා කිව්වා වගේ දෙකක් නිසා විඥාන. එහෙනම් පින්වත්නි දරුවා ඉපදිච්ච ගමන් දැන් ගෙදර කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක්. විඥානය හටගත්ත ගමන් එතන කීයක් තියෙනවද? 3යි. බලමු මොනවද මේ 3 කියලා. දරුවට බාහිර උපකාරයක් ලැබුණ නැද්ද? අම්මාගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන් දරුවට බාහිර උපකාරයක් දුන්න කෙනෙකුත් ඉන්නවා අභ්‍යන්තර උපකාරයක් දුන්න කෙනෙකුත් ඉන්නවා කියන්න බලන්න කවුද අම්මා දුන්නේ මොකද්ද අභ්‍යන්තර උපකාරය අම්මා අභ්‍යන්තරයෙන් දරුවට උපකාරයක් දෙද්දී තාත්තා බාහිර උපකාරයක් දුන්නා. මේ බාහිර උපකාරය අභ්‍යන්තර උපකාරය දෙකේ එකතු ප්‍රතිඵලයක් තමයි දරුවා. අන්න ඒ වගේ විඥාණයටත් පින්වත්නි දෙකක් නිසා විඥාණය කියවනම් ඒ දෙක බාහිර උපකාරකයි අභ්‍යන්තර උපකාරකයි. දැන් ඔබ වටාපත දැනගත්ත මොහොතේ හටගත්ත විඥාණය නැමැති දරුවා ගැන කතා කරොත් ඒ දරුවාට කවුද අම්මා? අභ්‍යන්තර උපකාරය දුන්න අම්මා තමයි ඇස. ඔබේ ඇස. බාහිර උපකාරය දුන්න තාත්තා තමයි රූපේ. වටාපත නම් වූ රූපේ. ඒ කියන්නේ වටාපතේ තියෙන පේන ස්වરૂපේ. ඒක තමයි තාත්තා. ඔය දෙකම නැත්තම් වටාපත දැන ගැනීම කියන විඥානයක් තියෙයිද? අපි තුම ඇහැ තිබුණේ නැහැ ඔතන. රූපේ තියෙනවා මෙතන. හටගනීද? හටගන්නේ. ඇහැ තියෙනවා රූපෙනේ. හටගන්නේද? නෑ. එහෙනම් ඇහත් ඕනේ, රූපෙත් ඕනේ. දෙක නිසා මොකද්ද? විඥානය. හරියට අම්මයි තාත්තයි නිසා දරුවා වගේ. දැන් දරුවා ඉපදිච්ච ගමන් කාටවත් තරක කරලා කියන්න බෑ තුන් දෙනෙක් නෑ කියලා. දරුවා ඉපදීමත් එක්කම තුනයි. විඥානය හට ගැනීමත් එක්කම කීයක් එකතු වෙලාද? තුනක් එකට එකතු වෙලා. කියන්න බලන්න වටාපත දැනගත්ත දැන මොකද්ද තුන කියලා කියන්නේ. ඇහැයි ඒ වටාපත කියන්න එපා. වටාපත නෙමෙයි රූපේ. පොදු නම පාවිච්චි කරන්නේ නැත්තම් ඔබ ගිහිල්ලා කියයි ගෞතම හඳුරන්න අපිට කිව්වා විඥාන හැටගන්න හේතු වෙච්ච කාරණා දෙක ඇහැයි වටාපතයි රූපේ කියලා. විඥානය කියන්නේ. ඇහැයි වටපතයි විඥානේ නෙමෙයි ඇහැයි රූපේ විඥානේ මම ඉතින් ඔහොම චුට්ටක් කියනවා එක එක ගැඹුරු කාරණයක් කතා කරන හින්දා ඔබ යම් සමබර බව කියන්න ඕන හින්දා මේ එතකොට දැන් වටාපත දැනගත්ත තැන විඥානේ හටගත්ත නේද මොනවාද කාරණා තුන කියන්නේ ශබ්දව අහලා බලන්න මොනවද ඇහෙන්නේ කියලා. දේශනාවත් එක්ක එකඟ හිතකින් ඉන්න කියලා කියන්නේ. අපිට ඒ රීතිය පැනලා දේශනාවෙන් පිටරව දානි දැම්මා. දැන් ඔබ කියන්න මොනවද ඇහුනේ? ඈ? අදිසබ්ද වෙන තව? ආ තව? ඔර්ලෝසුවේ තිට්ටි ගන්න සබ්ද වෙනවා. තව? හොඳයි ওই ටික විතරක් ගමුකෝ. ওই ටික උනා ඔබට මේ ධර්ම දේශනේ මෙතෙක් කරගෙන ගිය වෙලාවේ ඔය කන අභියස ඔරලෝසි ශබ්දයක් තිබුණේම නැහැ. තිබුණේම නැහැ. ඔය මම අහන්න කියනකොට තමයි ඔරලෝසිවත් පටන් ගත්තේ ටික් ටික් ටික් ගන්න. එහෙමද? ඈ මං කිව්වට පස්සේද ඔරලෝසු ටික් ටික් ගන්න පටන් ගත්තේ? නැහැ. මෙතෙක් වෙලා ඔය ඔරලෝසුවේ ටික් ටික් හඬ තිබුණා දැනගත්තේ නැහැ. අඩිසත් ඇහුණා දැනගත්තේ නැහැ. ළමයි කෑ ගහන කහින හඬ ඇහුණා. අර වෙලාවේ දැනගත්තේ නැහැ. බලන්න එහෙනම් රූප ගොඩාක් අතරින් වටාපත විතරක් වෙන් කරලා දැනගත්ත අනිත් රූප ටික හැංගුණා වගේ කනෙනුත් ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ. තිත්තික් සද්දක් තිබුණා නමුත් දැනගත්තේ නැහැ. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්නකොට පින්වත්නි ඇහෙන් වගේම ඔය මම උදාහරණයකට පෙන්නුවේ කන නහය දිව කය මනස හැමතැනම එහෙම. එහෙනම් ඔබේ යම් શબ્දයක් දැනගන්නවා කියන්නේ තුනක් එකට එකතු වුණා. නේද? දැන් ඔබ ඔරලෝසුවේ ටික් ටික් ශබ්ද දැනගන්නකොට එකතු වෙච්ච කරුණු තුන කියන්නේ බලන්න. කනයි ශබ්දයයි කනේ වෙන. මම හිතුවා ඒකට ශබ්ද නොකිය ටික් ටික් ශබ්ද කියයි. අතර වටාවත කිව්වා වගේ. කනයි ශබ්දයයි විඥානයයි. නහයෙන් ගඳ සුවඳක් දැනගන්නකොට මොනවද කරුණු තුන? නහයයි ගඳ සුවඳයි විඥානයයි. ඔබට තේරෙනවද? ඔබ ලෝකේ මොනවා හරි මේ මේ පොතේ කතාවක්ම කියලා හිතන්න එපා. මේක මේ ජීවිතේ ජීවත් වෙද්දී සිද්ධ වෙන කතන්දරේ. ඇතුලේ වෙන දේ. දැන් චූටි කාලේ මට සෙල්ලම් බඩු ගෙනත් දුන්නම තාත්තා මම මේ වැඩි දවසක් තියාගන්නේ ඒක. අපි හිතමු වයින් කරන වාහනයක් කාර් එකක් හරි එහෙම නැත්නම් බැටරි දාලා ස්විච් එක යන එක රිමෝට් එක යන එක මොකක් හරි ගෙන දුන්නු කියලා. එතකොට මේ ඕක මාසයක්වත් තියෙන්නේ මොකද කරන්නේ? ඇයි මට තියෙනවා මහා පුදුමාකාර ආසාව මේකේ ස්විච් එක දැම්මම කොහොමද යන්නේ? දැන් ගිහිල්ලා කොහේ හරි හප්ප ගත්තම ආයෙ හැරිලා යනවා. බිත්ති වල එහෙම හැපුණාම ආයෙත් හැරිලා යනවා. පුදුමයි කොහොමද එහෙම යන්නේ? දැන් ඕක පිටින් පේන එක බලලා ආසාවෙන් සතුට වෙලා ඉන්න මම විතරක් සීමා වුණේ මම කඩලා බලනවා. කොහොමද එහෙම කරකෙන්නේ කොහොමද යන්නේ? ඉතින් ඒ බලපු බැලින්ද දැන් මේ ධර්මය හම්බුණාට පස්සේ කඩලා බලන එක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ රූපයක් දැනගන්න කොහොමද දැනගන්නේ? මොකක්ද එතන එකතු වෙන්නේ? මොනවද තියෙන්නේ එතන? ඒ දැනගද්දි මොනවද තව වෙන්නේ? ඒ අතුලාන්ති කතාව තමයි මේ කතා කරන්නේ. මිසක් මේක පොතේ තියෙන එකක් විතරයි මේක මේ අර විභාගවලට ලියන්න අපි කටපාඩම් කරපු පංච පාදානස්කන්ධය කියලා හිතන්න එපා. මෙතන අපි කතා කරන්නේ තමන්ගේ ජීවිතේ කතාව. ජීවිතේ විනිවිද දැකීමක් මේ කරන්නේ. දරබ ලෝකයේ කොයි මොහොතේ හරි යම්ම තත්පරයක යම් කිසි දෙයක් දැනගත්තා නම් දැනගත්තේ මොකෙන්ද? විඥාණයෙන්. විඥාණයෙන් දෙයක් දැනගත්තා නම් විඥාණය හට ගන්නවත් එක්කම කරුණු කීයක් එකට එකතු වෙනවද? බුදුරජාණන් වහන්සේ අදාළ පින්න සංගති පස්සෝ තුනක් එකට එකතු වුණා නම් ඒ තමයි ස්පර්ශය. තුනක් එකට එකතු වීමට කියන්නේ මොකක්ද? ස්පර්ශය. එතකොට ඒ කියන්නේ තුනක් එකට එකතු වීම නිසා ස්පර්ශයක් හටගත්තා නෙමෙයි ඈ ඒකට my මතක තියාගන්න my. තුනක් එකතු වීම my ස්පර්ශය. එහෙම මතක තියාගන්න. තුනක් එකතු වීම නිසා ස්පර්ශයක් කිව්වොත් එහෙම තවත් දෙයක් වෙනවා. මේක තවත් දෙයක් නෙමෙයි එකතු වීම my ස්පර්ශය. පස්ස කියලා කියන්නේ මහ ප්‍රාණ පයන්නේ. පස්ස. ඒ කියන්නේ පින්වත්නි අර තුනේ එකතුවට කියන නම. දැන් දරුවා ඉපදෙච්ච ගමන් යුවල පවුලෝනේ. අන්න ඒ වගේ තුන් දෙනාට අම්මා තාත්තා පුතා අම්මා තාත්තා පුතා කියලා තනිව කියනවට වඩා පවුල කිව ගමන් ලේසිද නැද්ද? අන්න ඒ වගේ තමයි ඇහැ රූපේ විඥානය කියන තුනට තනි නමක් කියනවා. පස්ස. පවුල පස්ස. එතකොට දැන් එහෙනම් වටාපිට දැනගත්ත තැන මොකද්ද හටගත්තේ? පස්සය. එහෙම තේරෙනවද? ඔබ යමක් දැනගන්නකොට අපි හිතමු බුදු පිළිම වහන්සේ දිහා බලන්න. මොකද්ද දැනගන්නකොටම හටගත්තේ එතන? පස්සයක්. එහෙනම් විඥානයක් හටගත්තා තුනක් එකතු වුණා. ඒ කියන්නේ පස්සයක් නේද හටගත්තේ? එහෙනම් ඕනෑම තැනක ඔබ ඇහින් යමක් දැනගන්නවා නම් දැනගන්න තැන හටගත්තේ මොකද? පස්සය. කනින් ශබ්දයක් අහනවා නම් අහන තැන මොකද හටගත්තේ? පස්සය. පසපච්ච වේදනා. ස්පර්ශයක් හටගත්තා නම් ඒ නිසා ඔන්න වේදනාවක් ඇති වෙනවා. ඕනම දෙයක් දැනගත තැන මොකක් හරි වේදනාවක් තියෙනවා. සමහරවිට අපිට සමහර දේ දැක්කම සතුටුයි, පිනා යනවා, ප්‍රීතියක් වෙනවා, ඕන වෙනවා, ආස හිතෙනවා, බලන්න හිතෙනවා. එතන තියෙන සැප වේදනාව. සමහර දේ දකින්නකොට එපා වෙනවා, පිළිකුල් වෙනවා, ඕන නැහැ කියලා හිතනවා. අනිත් පැත්ත බලනවා. මේ අකමැත්තක් ඇති වෙනවා. ඒ හැම තැනම ඇති වෙන්නේ මොකද්ද? දුක් වේදනාවක්. සමහර දේ දකිනකොට අර විදිහේ මහා සැපකුත් නැහැ. දුකකුත් නැහැ. ගානක් නැහැ. එතන මොකද හටගත්තේ? අදුක්කම සත වේදන කියන උපේක්ෂා වේදන. එහෙනම් ඔබ හිතන්න හැමතැනම සතුට ඇති වෙන්නේ නැති බව ඇත්තයි. දුක ඇති වෙන්නේ නැති බවත් ඇත්තයි. ඒ මුකුත් ඇති වෙච්ච නැතින මොකද ඇති වෙන්නේ? උපේක්ෂාව. එහෙනම් ඕනෑම තැනක ඔබ යමක් දැනගත්තාම පස්සයකට කරනවද නැද්ද? පස්සයකට ගත්ත කියන්නේ එතන ඒ නිසා වේදනාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. මොකක් හරි වේදනාවක් ඇති වෙනවා. ඒක සැප හරි දුක හරි උපේක්ෂා හරි. මේවා ගැන මම ඉස්සරහට තව දේශන කීපයක් තියෙන නිසා මේ හැම කාරණයක් ගැනම තවත් ප්‍රායෝගිකව දකින්න තව බොහෝ දේ කියලා දෙනවා. අද මම මේ උපාදානස්කන්ධ පහ කියන්නේ මොකද්ද කියලා හොඩියේ කතාව කියාගෙන යනවා. දැන් ওই වේදනාව වෙනුවෙන් නවා ගන්නක වේදැංගිල්ල විදාටන ඒකබාර වෙන වේදනාව මේ තැංගිල්ල නවාගත්තද? හා. ඈ? ඇයි hina වෙන්නේ? ඈ? ඇයි hina වෙන්නේ? hina වෙන්නේ දැක්කේ නෑ. මේ තැංගිල්ල හඳුනන්නේ නැද්ද? ඔව්. ඔස්ට්‍රේලියාවේ නේද? මටත් අමුදොක නාමේ ලංකාවේ කියලා හිතන් බණ කියනවා. මේ චූටි ඇඟිල්ල තියලානේ. ඒකට පස්සේ එකක් තියෙන්නේ. මුදු ඇඟිල්ල කියලා කියන්නේ. මං කියන්නේ වම් අතේ දකුණු අතේ කියලා ඕන අතක ඇඟිල්ල නවා ගන්නවා. හරිද? මේ එතකොට මොකක්ද එහෙනම් දැන් වෙද ඇඟිල්ල කියේ? චූටි ඇඟිල්ලට අල්ලපු ඇඟිල්ල මුදු අර විවාහ වුණා මුදු දාන්නේ තේ ඇඟිල්ලකට තමයි. එතකොට වෙද ඇඟිල්ල දැන් නවාගත්ත වෙන මොහොකටද? මොහොකටද? ඈ වේදනාව. දැන් ඇඟිලි ටික පෙන්න. හ්ම්. ඈ සමහර මෙහෙම කරගෙන එයාර වතුර ඉරයන් මෙහෙම කරන් ඉන්නවනේ හොඳට මතක තියාගන්න. එයා හැමතිස්සෙම මේ වර්තමාන තුල ජීවත් වෙන අතීතය ඔක්කොම රිමූව් කරනවා. ඈ දැන් අත කොහොමද තියෙනවද? හරි. මහපටැඟිල්ල මොකද්ද? විඤ්ඤාණය. සුලැඟිල්ල මොකද්ද? රූපේ. වෙද ඇඟිල්ල වේදනාව. හොඳයි. ওই වේදනාව ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම හඳුනා ගැනීමක් හින්දා. හඳුනා ගැනීම වෙනස් වෙනකොට පින්වත්නි වේදනාව වෙනස් වෙනවා. අපි උදාහරණයකට හිතමු. දැන් ඔබට මේ වටාපිට දැක්කම අඳුනගන්නේ කොහොමද? මොනවද මේ? කාගේද? ස්වාමීන් වහන්සේලාගේ වටාපත ධර්ම දේශනයක් කරනකොට පාවිච්චි කරන දෙයක්. ඔබට ඒ සංඥාව එනව නේද දැක්ක ගම? හ්ම්? හබරල කොලයක් දැක්කම ඇති වෙන සංඥාවද මේක දැක්කම ඇති වෙන්නේ? තල් කොලයක් දැක්කම ඇති වෙන සංඥාවද මේක දැක්කම ඇති වෙන්නේ? නෑ. තල් කොලයක් දැක්කම යාපනි මතක් වෙයි. හැබැයි මේක දැක්කම මතක් වෙන මොකද? ස්වාමීන් වහන්සේලාව එහෙනම් ඔබට මේ සංඥාවක් තියෙනවා යම්කිසි මේක දැක්කම හඳුනා ගැනීමක්. ඒ හඳුනා ගැනීමට අනුවද නැද්ද වේදනාව ඇති උනේ? ඒ හඳුනා ගැනීමට අනුව ඔබට සැප වේදනාවක් ඇති වෙනවා. ඔබ සංඥාස වලට කැමති හින්දා. අපි හිතමු යම් අන්‍යාගමික කෙනෙක් ඉන්නවා. හ්ම් මුස්ලිම් කෙනෙක් හරි ක්‍රිස්තියානි කතෝලික කෙනෙක් හරි ඉන්නවා. ශාසනෙත් එක්ක තරහයි. එයා දන්නවා මේව අනම්මන දැකලා තියෙනවා. එයා තරහයි. එයාට මේක දැක්ක ගමන් ඒත් හඳුනා ගැනීමෙන් නැද්ද? මේක බොඩිස් මංක්ලා පාවිච්චි කරන එකක් කියලා භික්ෂූන් පාවිච්චි කරන එක හඳුනා ගැනීම වෙනවද නැද්ද? ඒ හඳුනා ගැනීමත් එක්ක එයාට එන්නේ ගැටිච්ච වේදනාවද නැද්ද? දුක් වේදනාව. බලන්න වටාපත එකයි මේකේ නම් සැපත් නැහැ දුකත් නැහැ. කොහෙද තියෙන්නේ? අර සංඥාවට අනුවද නැද්ද? ඒ හඳුනාගත්තු සංඥාවට අනුවමයි ඒ දුක තියෙන්නේ. ඒ සැප තියෙන්නේ. එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනා තියෙන්නේ. එතකොට ඔය හඳුන ගැනීම එකකට එකක් වෙනස් වෙනවා කම හඳුනගන්නේ කොයි විදිහටද ඒ විදිහට වේදනාව වෙනස් වෙනවා. එහෙනම් අනිවාර්යෙන් විඥාණයෙන් දැනගත්තු දේ හඳුනා ගන්නවද නැද්ද? විඥාණයෙන් දැනගන්නේ මේ ඔක්කොම රූප අතරින් වෙන් කරලා මේ රූපෙ විතරයි. මේ රූපේ දැනගත්තම ඒ රූපේ කින්ද මන්ද මොකද්ද එකකින් කරන්නේ මොන වගේද මොන පාටද මොන හැඩේද ඒ ටික කරන්නේ සංඥාවෙන් තේරුණාද එතකොට පින්වත්නි ඒ සංඥාව හඳුනා ගැනීම අන්නේ හඳුනා ගැනීම කියන සංඥාව වෙනින් නවා ගන්න සාමාන්‍ය දැන් උසට තියෙන එක හඳුනා ගන්න ලේසිද නැද්ද? හා ඔබ උසම ඇඟිල්ල නවා ගන්න සංඥාව වෙනින් මොකද උසම ඇඟිල්ල? මැද ඇඟිල්ල නවා ගන්න. දැන් පෙන්වන්න බලන්න අත කෝ දැන් මොකද දිගහැරලා තියෙන්නේ? දබර ඇඟිල්ල විතරයි. දබර ඇඟිල්ලෙන් ටිකක් දබර විදිහට වැඩ කරනවා නේ. ක්‍රියාකාරීනේ. ඒක ගොඩක් ක්‍රියාකාරී හින්දා තමයි අපි ඒක සෑහෙන ක්‍රියාකාරී වැඩවලට පාවිච්චි කරන්නේ. දැන් බයිනකොට නම් මේක හොල්ලුවට හයියෙන් අනිත් ඒවා එහෙම කරන්න පුළුවන්ද? බෙද ඇඟිල්ල පුළුවන් නේ හොල්ලන්න. බෑ. මේ මාපට ඇඟිල්ල උනත් කොච්චර මේ කරා ඒක උනත් බයින් අමාරුනේ. පින්වත්නි මේ ක්‍රියාකාරී වැඩේට සෑහෙන ප්‍රයෝජනවත් වෙන ඇඟිල්ල. දබර ඇඟිල්ල. අර විඥාණයෙන් දැනගත්ත දේ මුල් කරලා අපි හොඳයි අපි ජීවත් වෙනවා කියන්නේ හිත කය වචන හසුරු හසුරු ඉන්න එකද නැද්ද? ජීවත් වෙන තැන හරියට පැහැදිලිව පේනවා. එක්කෝ කය හසුරවනවා එක්ක වචන හසුරවනවා එක්ක හිත හසුරවනවා දැන් ඔය හසුරන්නේ යම් කිසිම ඇහෙන් දැකපු දේවල් මොළලා නේද දැන් මං ඇහෙන් වතුර කෝපේ දැක්කට පස්සේ ඇහෙන් ඇහි විඥාණයෙන් දැක්ක කෝපේ මුලලා ඔන්න කය හසුරවල කෝපේ අරගෙන වතුර බොනවා. එතකොට අපි සමාලාවට ඇහෙන් දකින දේ මුලලා කය හසුරනවා කියන වචන හසුරන්නේ නැද්ද? අර අරකට මෙහෙට කියන්නේ මොකද්ද? වචන හසුරනවා. එහෙම නැත්නම් අපි දකින දේ වල කය හසුරෙන්නේ මොකද නැත්නම් වචන හසුරෙන්නේ මොකද නැත්නම් හිත හසුර හසුරෙන්නේ නැද්ද? ඒක මෙහෙමයි ඒක ලස්සනයි මේ විදිහයි කියකි හිත හසුරනවා. ඔන්න ඔය කය හසුරවන්නේ වචන හසුරවන්නේ හිත හසුරවන්නේ චේතනා නිසා. චේතනාවකුත් පහළ වෙනවා අනිවාර්යෙන් හැම විඥානයක් හටගැනීමත් එක්කම. විඥානයක් හටගත්ත ගමන් ඒ දැක්ක දේ මුල් වෙලා, ඒ කියන්නේ දැනගත්ත දේ මුල් වෙලා විඥානයක් හටගන්නවමයි. විඥාන නෙමෙයි විඥාන කියේ දැන ගැනීමනේ. ඒ විඥානය නම් වූ දැන ගැනීම වල චේතනාව හට ගන්නවා. ඒ හට ඒ එතන. ඒතකොට ඒ චේතනාවට අපි කියනවා සංඛාර කියලා. මොනවද? සංඛාර. ඔන්න ඔය සංඛාර කියලා කියේ චේතනා. චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා, වචනින් ක්‍රියා කරනවා, මනසින් ක්‍රියා කරනවා. ඕනෑම විඥාණයෙන් දැනගත් දෙයක් මුලලා හිත හරි අනුතරමේ හැසිරෙනවා. ඒ හසුරවන්නේ කවුද? සංඛාර, චේතනා. ඒ වෙනුවෙන් එහෙනම් දැන් බලන්න පැහැදිලි හැසිරීමක් තියෙනවනේ. එහෙනම් අපි කියව දබරැංගිල්ල හසුරවනවා කියලා. දබරැංගිල්ල නවා ගන්න සංඛාර වෙනුවෙන්. දැන් අත වෙන්න. මෙහෙම වුණාම කියනවා හරි කියලා. දැන් අපේ කතාව හරි. දැන් ඔබ මේ අපේ නවාගත්ත පිළිවෙලට තැන් තැන් වලින් නවාගත්තා කියන්න බලන්නේ පිළිවෙල. මහපටැංගිල්ල විඥාන. ඊළඟට තුලැංගිල්ල රූපේ. වෙදැංගිල්ල වේදනාව. මැදැංගිල්ල සංඥාව. දබරැංගිල්ල සංඛාර. දැන් කියන්න සුලැංගිල්ල ඉඳලා පිළිවෙලට රූප වේදනා සංඥා සංකාර විඥාන පින්වත්නි එතකොට ඔබ මොනවා හරි දෙයක් දැනගත තැන මේ සියල්ල හටගෙනද නැද්ද? දැන් මේ වටාපත දැනගන්නකොට මෙතන පහම හටගෙනද නැද්ද? හටගත්තේ කොහෙද? කබඩේ ගොඩ. කොහෙද? මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. අපි ධම්මපදේ කතා කරන ගාථාව ඔය ගාථා පුදුම අර්ථයක් තියෙනවා දෙන්නන්නේ. ওই ගාථාවේ අර්ථය මන් දන්නේ සෑහෙන දේශනා එක්ක ඕනම දේශනයක් එක්ක වගේ ගැළපෙන අර්ථයක් මේ දේශනේ තියෙනවා. මනෝ පුබ්බංගම ධම්මා. ධම්මා කියන්නේ එතන මොකද්ද? ධම්ම කියුවේ එතන ධර්මෙ නෙමෙයි. ධම්මනෙත් නෙමෙයි. මහා ප්‍රාණ දයන්න තියෙන්නේ. එතන ධම්ම කිව්වේ මේ ශ්‍රී සද්ධර්මය කියන එක නෙමෙයි. එතන ධම්ම කියන්නේ පින්වත්නි මොකක්ද කියලා ඔබට මම ඔන්න දැන් තේරුම් ගන්න කියන්නම් මෙහෙම. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු වලට පාලියෙන් කියන්නේ කොහොමද? ඔබ බොහෝ විට අහලා තියෙන හින්දා මම එහෙම අහන්නේ. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු. රූපෙට කිව්වේ රූප පාලියෙන්. ශබ්දෙට කිව්වේ ශබ්ද. රූප, ශබ්ද, ගන්ධ, රස මතකද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට කිවි පොට්ටබ්බ. අරමුණු වලට කිවි ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ওই ටික තමයි පින්වත්නි හැමතිස්සෙම විඥානේ ගොදුරු කරගන්න. රූපයක් හරි, ශබ්දයක් හරි, ගන්ධ සුවඳක් හරි, රසයක් හරි, පහසක් හරි අරමුණක් හරි. ඔය ඔක්කොම අරමුණද නැද්ද? බාහිර අරමුණු කියලා වට කියන්නේ රූපේ බාහිර අරමුණක් ශබ්දේ බාහිර අරමුණක් ගඳ සුවඳ බාහිර අරමුණක් රස බාහිර අරමුණක් පහස බාහිර අරමුණක් හොඳට හිතන්න එහෙනම් රස පහස සිතුවිලි ඔක්කොම එතකොට අරමුණු ඒ කියන්නේ කොච්චර බාහිර තිබුණත් ඔක්කොම මනසට අරමුණක් විතරයි නේද අපි කිව්වේ අර ඡායාව කන්නඩි ඒ වගේ ඇන්තූරියම් පැලයක් දැකලා ගෙදර අරන් ගිහිල්ලා හැදුවට ඔය ඇන්තූරියම් පැලේ දකින හැම වතාවෙම අර කන්නඩියට ඡායාවක් වගේ මනසට අරමුණක් විතරක් නේද? ඇන්තූරියම් මල දිහා බලනකොට හටගන්නේ රූප අරමුණක් විතරයි. මනසට රූපේ අරමුණක් වුණා ඉතරයි. ඇන්තූරියම් මල හම්බුණා ඇතුළට. නෑ. හැමතිස්සෙම ඇන්තූරියම් මලේ බාහිර ඒ ඇන්තූරියම් මල නම් බාහිර දේ තුල අරමුණක් විතරක් මනසට ගත්තා. රූප අරමුණක්. ඒ වගේ ශබ්ද අරමුණක්, ගන්ධ සුවඳ අරමුණක්, රස අරමුණක්, පහස අරමුණක්. අන්නේ අරමුණු කියන එකට පාලියෙන් කියන්නේ ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන ඔක්කොම බාහිර අරමුණු. බාහිර අරමුණට කියන්නේ මොකද්ද? අරමුණට කියන්නේ ධම්ම. මනෝ පුබ්බංගම ධම්ම. ඒ කියන්නේ පින්වත්නි ඔය ඇහින් දැක්ක රූපෙට රූප අරමුණට කලින් මුල්ුණේ මනස. කනට හිත ශබ්ද අරමුණට කලින් මුල්ුණේ මනස. නහයට දැනෙච්ච ගඳ සුවඳ නම් වූ අරමුණට කලින් මුල්ුණේ මනස. දිවට දැනෙච්ච රස නම් වූ අරමුණට කලින් මුල්ුණේ මනස. කයට දැනෙච්ච පහස නම් වූ අරමුණට කලින් මුල්ුණේ මනස. හිතිච්ච අරමුණට කලින් මුල්ුණේ මනස. ඒකනේ දැන් කොහොමද වටාපත දැනගන්න වෙලාවේ වෙන කිසි දෙයක් දැනගත්තේ නැත්තේ? මනස මුල්ලලාද නැද්ද? වටාපතට මනස මුල් වුණා යොමු වුණා මනස යොමු වෙච්ච වටාපත විතරයි දැනගත්තේ. එහෙනම් ඔබ ඇහෙන් රූපේ දැනගන්නත් කලින් වටාපත කෙරෙහි මනස යොමු වෙලාද නැද්ද? යොමු වෙලා. ඔබ තමයි අර සමන්නාහාර කියලා කියන්නේ. යොමු වෙනවා. දැන් වන්න ඔබට තේරෙන්න ඕනේ මනෝ පුබ්බංගම ධම්ම. මනස මේ ලෝකේ හටගන්න සියලුම දැනගන්නා දේවල් වලට කලින් යොමු වෙලා ඔතන තියෙනවා මනෝමය. මනස තුළ තමයි ඔක්කොම හටගත්තේ. මනෝමයයි. දැන් රූප පාදානස්කන්ධේ මනෝමයද නැද්ද? හොඳට හිතන්න. මනෝමයද නැද්ද? මනෝමය. වේදනා පාදානස්කන්ධේ මනෝමයද නැද්ද? මනෝමය. සංඥා පාදානස්කන්ධේ මනෝමය. සංකාර පාදානස්කන්ධේ මනෝමය. විඥාන පාදානස්කන්ධේ මනෝමයයි. එතකොට විඥාන වෙනස් වෙච්ච ගමන් අර ඔක්කොම වෙනස් වෙලා නැද්ද? විඥානෙට අරමුණු වෙච්ච රූපේ වෙනස් වෙනවද නැද්ද? වේදනාව, සංඥාව, සංකාර ඔක්කොම වෙනස් වෙනවා. හොඳයි. අපි ඒක ටිකක් ප්‍රායෝගිකව බලමු. මෙන්න පිරිත් කපන ඈ පිරිත් නූල් කපන කතර. දැන් මේ කතර දිහා හොඳට බලන්න. මොන පාටද? විතරද? සිල්ලෝ කල තල තියෙනවානේ බ්ලේඩ්. හරි. දැන් මේ කතුර ඔබ ඇහෙන් දැනගන්නවා. ඇහෙන් දකිනවා. හටගන්නේ මොකද්ද? විඥානෙද නැද්ද? ඇහි විඥානය හටගන්නවා. විඥානය හටගත්ත කියන්නේ රූපයක් ගොදුරු කරගෙන නැද්ද? වේදනා සංඥා සංකාර හටගෙන නැද්ද? හටගෙන. ඔය වේදනා සංඥා සංකාර තුන හටගන්නේ ස්පර්ශයක් නිසා. ස්පර්ශයක් හටගත්තොත් වේදනා සංඥා සංකාර කියන තුනම හටගන්නවා. එහෙනම් විඥානේ හටගත්ත තැන ස්පර්ශයක් තියනා නේද? හරියට අම්මයි තාත්තයි දරුවයි තැන තුනක් තියනවා වගේ විඥානයක් හටගත්ත කියන්නේ ඇහැයි රූපෙයි විඥානයි. දැන් මෙතන ඇහැයි රූපේ විඥානයි තුනම එකතුනා නේද? එහෙනම් පස්සයක් හටගත්තේ. පස්සයක් හටගත්ත කියන්නේ වේදනා සංඥා සංකාර ඔක්කොම හටගත්තද නේද? හටගත්තා. හොඳයි. දැන් ඔබ මේ කතර දකින මොහොතේ උපාදානස්කන්ධ පහම හටගන්නව නේද? ඒ උපාදානස්කන්ධ පහ දැන් අපි හොයාගමු. කෝ කියලා. දැන් ඔබ ඒ වෙලාවේ හටගත්තු විඥානි ගන්න බලන්නේ නේද? ඒ කියන්නේ මෙහෙම කියනනම් තේරෙන බව ගන්න. දැන් ටිකකට කලින් ඔබ කතර දැක්ක නේද? ඒ දැක්ක දැකීම ආයි දකින්න. පේනවා? දැන් ඇහැ කියන්නේ එකක්. මම දන්නේ විදිහට ඇහැ එකක්. කන තව එකක්. නහය තව එකක්. දිව තව එකක්. කය තව එකක්. මනස තව එකක්. එතකොට ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කය විඥානේ, මනස විඥානේ කියලා විඥාන කීයක් තියෙනවද? හයක් තියෙනවා. නේද? එතකොට දැන් ඔබ මේ වෙලාවේ සතර දෙකේ මොන විඥානේද? ඇසේ විඥානේ. දැන් මේ ඇහි විඥානේ ආයෙ හට ගන්නවා. ඉතින් හයවෙනි එකනේ අපි කිව්වේ අපි විලේ කතා කරේ පළවෙනි එකනේ. නේද? දැක්ක දැකීම ආයෙ දකින්න කිව්වේ ඔය දැන් ඔය කතා කරන උපාදානය. උපාදාන කියන්නේ ඕක. ඔන්න මානසික තත්ත්වය දැනගන්න. ඒක දෙයක් වෙලාද මනසට මේ. දැන් සිහි කරන්න දෙයක් තියෙනවා. දැන් මනස එතන තියෙනවා නේද? එතන තියෙනවා කියන්නේ දැකීම දැකීම මාත්‍රයෙන් අවසන් වෙලාද? නෑ. නෙළුම් කොළේට වතුර බිඳුවක් වටනම දෙක එකතු වෙන්නේ නැතුව අයින් වුණා වගේ අයින් වෙලාද? නෑ. හොඳට මනසේ ඇලිලා. දෙයක් වෙලා. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති නෙමෙයි දැකීම දැකීම මාත්‍රයෙන් අවසන් වෙන්නේ එතනම ඔබ එතනත් ඉන්නවා එතන ඉන්නවනම් මෙතන ඉන්නවා එතන ඉන්නවා කියන කතර පෙන්නපු තැන දැන් නැද්ද ඉන්නවා කතර පෙන්නපු තැන ඉන්නවා කියන දැන් ඉන්නම් මෙතන ජීවත් වෙන්නේ නැද්ද ඒ කියන්නේ විඥාණයට අරමුණක් වෙලා තියෙනවා එතනත් ඉන්නවනම් මෙතනත් ඉන්නවනම් නිදහසක් නැහැ විඥාණයට හැමතිස්සෙම අරමුණක් හැදෙනවා මේක තමයි උපාදානය කියලා කියන්නේ දැන් මම අහන්නේ අර මොහොතේ කතර පෙන්නපු මොහොතේ ඔබ විඥාණයෙන් දැක්ක දැකීම ඒ ඇහි විඥානේ ආයි ගන්න. ඒ කියන්නේ ඒ විදිහට ආයි දකින්න පුළුවන්. පුළුවන්ද? ඇයි බැරි? පුතේ ඇහැ කියන්නේ එකක් මනස කියන්නේ එකක්. ඇස කන නාසය දිවකය මනස කියද්දී ඇහැ තියෙන්නේ 1ද 2ද 3ද 4ද 5ද 6ද 1 මනස ආ මං අහන්නේ 1 ගැනනේ තේරුණා නේද ඇහි විඥානේ කනේ විඥානේ නාසය විඥානේ දිව විඥානේ කය විඥානේ මනස විඥානේ කියද විඥාන කියද 6 ඇහි විඥානේ කීවෙනි එකද 1 මනස විඥානේ 6 වෙනි එක අපි අහන්නේ 1 ගැන 6 නෙමෙයි ඒ වෙලාවේ හටගත්ත එක නේද? ආන්නේ එක ආයි ගන්න කියලා කියන්නේ. ඇයි බැරි? විඥානේ නිට්ටයද අනිත්‍යද? අන්න ඥානයි. විඥානේ අනිත්‍ය නම් විඥානේ හට ගැනීමත් එක්ක ඒ මොහොතේ ගොදුරු වෙච්ච රූප උපාදානස්කන්ධේ නිට්ටය වේද? විඥාන උපාදානස්කන්ධය අනිත්‍ය නම් රූප උපාදානස්කන්ධේ අනිත්‍යයි. එහෙනම් ඒ මොහොතේ හටගත්ත වේදනා උපාදානස්කන්ධය දැන් ඒකත් ඒ මොහොතේ හටගත්ත සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි. ඒ මොහොතේ හටගත්ත සංකාර උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එහෙනම් නිත්‍යද අනිත්‍යද? හැම මොහොතෙම පින්වත්නි විඥානයක් හට ගැනීමක් එක්ක ලෝකෙ ගැන දැනගන්න. ඒ හැම මොහොතෙම දැනගන්නා දැනගැනිලට වෙන්නේ ඔය කතාවමද නැද්ද? කන ඔස්සෙත්, නහය ඔස්සෙත්, දිව ඔස්සෙත්, කය ඔස්සෙත්, මනස ඔස්සෙත් හැමතැනම මේ කතාවනේ මෙද වෙන්නේ. ඒ මොහොතේ හටගත් එකම ආයි ඒ වගේ එකක් කියලා කියනවනේ තව එකක් හොඳේ. ඒ තවත් හට ගැනීමක්. අපි හිතමු මේ කන්නඩිය මොන බලන මේ කන්නඩිය ඉස්සරහට මෙහෙම ගෙනාවට පස්සේ ඡායාව හට ගන්නවද නැද්ද? හට ගන්නවා. දැන් තියෙනද ඡායාව? අන්න එකයි මේ අහන්නේ. තවදුරටත් විඥානය වෙනස් වුණාට පස්සේ තවදුරටත් ඒ හටගත්තු රූපාදී තියෙනවද? නැහැ. එතකොට ආයෙ ගෙනාවත් එහෙම කියේ ආන ඒක ආයෙ දැන් තියෙනවා කියලා. ඒ ඉස්සෙල්ලා හටගත්තු එකද? නැහැ තව නැවත හට ගන්නවා. එහෙනම් පින්වත්නි තථාගතයන් වහන්සේ අපිට වදාළ ඒකයි. දැන් මෙතන බුදුරජාණන් වහන්සේගේ දේශනා දන හරි අපූර්වට නොයෙකුත් විදිහට පේනවා. එක තැනක නතුම් හේ ඔබේ නෙමෙයි අතාරින්න කිව්වා. නතුම් හේ කියන්නේ මොකද්ද? හොඳයි අපි හිතමු මේ වටාපතට දැන් බෝතල් මේ කෝප මූඩිය වැටුණානේ ඡායාව. ඒ ඡායාව මොකේ ඡායාවද? කෝප මූඩිය ඡායාව. මොකක් තුලද තියෙන්නේ? කන්නඩිය තුල. එහෙනම් තියෙන්නේ කන්නඩිය තුල මොකේ ඡායාවද? කෝප මූඩිය. ඡායාවයි කෝප මූඩියටද කන්නඩියටද? ඡායාව කන්නඩියටයි ඡායාව තියෙන්නේ කන්නඩිය තුළ. ඒකට කන්නඩියටයි තියෙන්නේ නැත්නම් ඡායාව මොකේ ඡායාවද? කෝපමුඩිය. එහෙනම් ඒක කෝපමුඩියද? මොකේද? කොහොමද කියන්නේ? කෝප මෝඩියටයි තිනම් කෝපම් මොඩියට පුළුවන් වෙන්න ඕනේ මෙතෙන්ට කනට ඉස්සරහට ආවට පස්සේ මම තරහයි දැන් කනේ ඩේට් එක දෙන්නේ ජායාවයි. මගේ ජායාවනේ දෙන්නේ නැහැ. පුළුවන් ද එහෙම කරන්න? බෑ. එයාට කොච්චර දෙන්නේ නැහැ කියලා කැමැත්තක් ඇති කරගත්තත් හට ගන්නවාමයි. ඊට පස්සේ අපි තුම කෝපම් මොඩිය යනකොට කියලා යනවා කනගේ උඩ චුට්ටක් තියාගන්න මගේ ජායාව මං තව චුට්ටක් තියලා එනවා අර අක්කලා ගෙදර පුතාව තියලා යන්නේ හවසට යන ගමන් ගන්නම් කියලා. ඒ වගේ පුළුවන් ද තියලා යන්න? බෑ. ඊළඟට එහෙනම් කෝපමූලියට අයිති නෑ. එයාගේ ඡායාවක් නෙමෙයි. ඒ කියන්නේ ඡායාව එයාගේ ඡායාව වුණාට එයාට අයිතිකුත් නෑ. එහෙනම් කන්නඩිය තුල හටගත්ත කියන කන්නඩියටද? එතකොට දැන් කන්නඩියට අයිති නම් කන්නඩියට පුළුවන් වෙනෝනේ. මම කෝපමූලියත් එක තරහයි දෙන්නේ හටගන්න ওই ඡායාව. මාතුලනේ හටගන්න. මම දෙන්නේ. පුළුවන්ද? බෑ හටගන්න ඕනේ. කෝපමූලිය අයින් වුණා කන්නඩියට පුළුවන් වෙනෝනේ එයාගේ ඡායාව නම් එයා තුල හටගත්තා කියලා ඒක එයාගෙන එහෙනම් එයාට පුළුවන් වෙනවනේ මම තව ටිකක් වෙලා ඒක තියාගන්නවා පුළුවන් හැබැයි කන්නඩි හිතන් ඉන්නේ ඡායාවක් ආවම අන්න මට ඡායාවක් හම්බුණා එහෙම තමයි හිතන්නේ මට ඡායාවක් හම්බුණා නමුත් හේතු වෙනස් වෙච්ච ගමන් ඒක වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙනවා ඒ වගේ පින්වත්නි මෙතන හේතුව මේ සරලවම ගත්තොත් මෙහෙමයි මේක උපමාවේ උපමාවේ හේතුව මම කියන්නේ ධර්මයේ කතාවක් නෙමෙයි. කෝප්ප මෝඩිය කන්නඩිය අභියසට ආවොත් ඡායාව හටගත්තා. කන්නඩිය අභියසින් අයින් වුණාම ඡායාව නැති වුණා. එහෙම නැත්නම් කෝප්ප මෝඩිය අසලට කන්නඩිය ගෙනාවොත් ඡායාව හටගත්තා. කෝප්ප මෝඩිය අසලින් කන්නඩිය අයින් කළොත් ඡායාව නැති වුණා. පිරිත් නූල් කපන කතර ගෙනාව විඥානේ හටගත්තා. අයින් කළොත් විඥානේ නැති වෙනවා. මේ සරලව කියන කතාව. ඔක නාම රූප නිසා සකස් වෙන හැටි කියලා දෙත හැකි මේ සබන්කුරු ටික හොදගෙන දුන්නම කුඩුවේගේ රසායන ද්‍රව්‍ය හොයන්න ඕනේ නැහැ. හොදගන්නනේ. ක්‍රියාවතියක්කටත් හොදගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය දැනගත්තත් එකයි නැතත් එකයි. ඒ වගේ දැන් මේ කතාවෙන් තේරුම් ගන්න ඇහැ අභියසට ගෙනාවා ඔන්න විඥානෙ හටගත්තා. හැබැයි මනසෙම එතනින්. ගෙනාවත් මනසෙම වෙලා තියෙන වෙන එකකට නම් හටගන්නේ නැහැ. අපි කියන්නේ මේ මනස යොමු වෙච්ච මොහොතේ සමන්නාහාර වෙච්ච මොහොතේ ඇහැ අභියස තියෙන දැන් මේක දැනගත්තා. ඇහැ අභියසින් අයින් වෙච්ච ගම අයින් වුණා. හරියට බෝත කෝප මොඩිය හටගත්ත වෙලාවේ කියන්නේ ගෙනාපු වෙලාවේ ඡායාව හටගත්ත අයින් කරනවා ඡායාව නැති වෙනවා වගේ නේද? එහෙම නැත්නම් මේක මෙතන තියෙන ඔබ පැත්තක ඉඳලා එකපාරට මේ දිහාට ඇහැගෙන හරියට කන්නඩිය ගෙනාවන. ඒ වගේම ඇහැයින් කරපු ගමන් නැවත තේ විඥානේ නැති වෙනවද නැද්ද? ඇසේ විඥානේ ඇසේ විඥානේ නැති වෙනවා. කනේ නහය දිවේ කයේ මනසේ ඔක්කොම විඥාන ඔය විදිහට නේද මොහොතින් මොහොත හටගන්නේ. එතකොට පින්වත්නි ඡායාව බෝතල් මොඩියට අයිතිත් නැත්තම් කන්නඩියට අයිතිත් නැත්තම් කාටද අයිති ඡායාව? බලන කෙනාටනේ. බලන කෙනාට අයිති නම් එයාට පුළුවන් වෙනෝනේ බෝතල් මූඩි අයින් වුණා තවදුරටත් බල බල ඉන්න. පුළුවන්ද? නෑ. එහෙනම් බලන කෙනාටවත් අයිති නෑ. ඡායාවේ කතාව මේකයි. හේතුවක් නිසා හටගත්තා. හේතු නැති වුනහම නැති වුණා. කිසිවෙකුට අයිති නෑ. මේ උපාදානස්කන්ධ ලෝකේ කතාවත් ඒකයි. හේතු හටගත්තම හටගත්තා හේතු නැති වුනහම නැති වුණා. කිසිවෙකුට අයිති නෑ. ඔය උපාදානස්කන්ධ පහ හට නොගන්න ඔබ ලෝකෙ ගැන දන්න දෙයක්වත් කය ගැන දන්නෙත් නැහැ. ඔබ කය ගැන යමක් දැනගන්නවා නම් කය අභ්‍යන්තර හෝ වේවා බාහිර හෝ වේවා මේ කය පිළිබඳව දැනගන්නේ විඥානේ හටගත්තොද නැද්ද? විඥානේ හටගත්තම සතර මහා ධාතුන් හටගත්තු මේ රූපය අරමුණු වෙලා වේදනා සංඥා සංකාර වලින් තමයි කය ගැන දැනගන්නේ. ගැස්ට්‍රයිටිස් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥානේ හටගත්තොත් නේද දැනගන්නේ? මේ මනසේ හටගන්නා විඥාන නිසාමයි ඔබ ગેස්ට්‍රයිටිස් ගැන දැනගන්නේ. එතකොට ગેස්ට්‍රයිටිස් නම් විඥාණයෙන් දැනගන්නා ඒ දැනගැනීමට සතර මහා ධාතුකින් හටගත්තු මේ කයේ පිත ආදී රූප ධර්මයන් අරමුණු වෙනවද නැද්ද? අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොට ඒතර වේදනා සංඥා සංකාර හටගන්නවද නැද්ද? හටගන්නවා. ආන්න එහෙනම් පින්වත්නි දැන් ඔබට මේ වටාපත පැය 10ක් හරි තියාගෙන බල බල ඉන්න පුළුවන්. හැබැයි මේ හැම මොහොතෙම මනසේ දැනගන්න විඥානේ වෙනස් වෙනවද නැද්ද? සංඥා හඳුනාගෙන චේතනා වෙනස් වෙනවනේ. ඒකෙන් තේරුම් ගන්න එක දිගට පැය 10ක් බලන් හිටියත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. අන්න ඒ වගේ ગેස්ට්‍රයිටිස් ඔබට පැය 10ක් තියෙනවා ඒ පැය 10 තුල දැන ගැනීම හටගෙන රූප වේදනා සංඥා සංකාර ගොදුරු වෙලා තියෙනවා විඥාණයට. හැබැයි ඒක මොහොතින් මොහොත වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඔය කියපු විදිහට දැන් බලන්න අර තමන්ගේ නියපොත්ත දැනගන්නකොට පංච උපාදානස්කන්ධය හටගත්තා තමයි සලකන දේ ඇසුරු කරලා නියපොත්ත අතහැරලා ස්වයංනාධිකේ මූණ දැනගන්නකොට නියපොත්ත ඇස් ඉස්සරහ තියෙද්දි තමන්ගේ කය ගැන දන්නේත් නැහැ බාහිර දෙයක් ගැන තමයි පංච උපාදානස්කන්ධය හටගත්තේ එහෙනම් පින්වත්නි මේ ලෝකයේ ඔබ කොච්චර උපන්න දා ඉඳලා අද වෙනකම් රූප බැලුවා නම් ඒ බලප හැම රූපයක් අභියසම හටගත්තේ මොනවද පංච උපාදානස්කන්ධය යම්තාක් ඔබ ශබ්ද ඇහුවනම් ඒ හැමතැනම හටගත්තේ මොනවද? පංච පාදනස්කන්ධ. යම්තාක් ගඳ සුවඳ වින්දානම් මොනවද හටගත්තේ? පංච පාදනස්කන්ධ. යම්තාක් රස දැනගත්තනම් මොනවද හටගත්තේ? පංච පාදනස්කන්ධ. යම්තාක් පහස දැනගත්තනම් මොනවද හටගත්තේ? පංච පාදනස්කන්ධ. යම්තාක් දෙයක් ඔබට හිතුණනම් මොනවද හිතුවේ? ඒ හැමතැනම හටගත්තේ පංච පාදනස්කන්ධ. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න ඔබට කොණ්ඩෙක එක්කමක් ආවා. කියනවා මට මේ ධර්ම දේශනාවට එන්න කලින් පුදුම කොණ්ඩෙක එක්කමක් ආවේ. බාම් ටිකක් ගාගෙන ආවා. දැන් ඔන්න කොණ්ඩෙක එක්කම හටගත්තම ඔබ විඥාණයෙන් ඒ දැනගෙන පංච පාදානස්කන්ධ හටගත්ත නේද? සංකාර කියන චේතනා පහළ වෙච්ච නිසා නේද බාම් එක අරගෙන ගාගත්තේ? එතකොට මේ මොහොතේ හටගත්ත උපාදානස්කන්ධ ටික නේද දැන් මේ කොණ්ඩෙක එක්කම කියලා කතා කරන්නේ. එහෙනම් කොන්ද ගැක්කුමක් කියලා කතා කරන තැන හටගෙන තියෙන උපාදානස්කන්ධ ටිකක් ගැනයි මේ කියවන්නේ. ඔබට ඊයේ කවුරු හරි කෙනෙක් රැව්වා. එහෙම නැත්නම් බැන්නා. එතනත් හටගත්තේ මොනවද? පංච උපාදානස්කන්ධ. ඒතර ඔබ මානසික ඔබට දුකක් වෙච්ච, සොම්නසක් වෙච්ච මේ බැන්න එක ගැන, රැව් එක ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ පංච උපාදානස්කන්ධ. ඔබට උපන්න දා ඉඳලා දුක් ගැන කතා කළොත් පින්වත්නි ඉපදිච්ච දවස් ඉඳලා අද වෙනකම් තීච්ච විඳපු චූටි හරි ඔක්කොම දුක් ටික අපි හිතමු කඩදැහිවල ලිව්වා කියලා. මේකෙන් ඔබට දෙයක් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔය ඔක්කොම දුක් ටික කඩදැහිවල ලියලා අපි හිතමු කඩදැහි දැන් මහා කන්දක් කොට ගහලා තියෙනවා. ලිම් පහකුයි වැවකුයි කපනවා. අර කඩදැහිවල පෙනීම නිසා ආපු දුක් තියෙනව නේද? ඇහැට දැකලා ඇතිවෙච්ච දුක් අන්නේ පෙනීම නිසා ආපු දුක් ඔක්කොම ටික පළවෙනි නිදට දාමු. මේක ඇහි නිද කියමු. කනට ඇහිච්ච දේ නිසා ඇතිවෙච්ච දුක් තියෙනව නේද? ඇහිීම නිසා ආපු දුක්. ඔය දුක් ඔක්කොම දෙවෙනි නිදට දාමු. කනේ නිදට. නහයට දැනීම නිසා ගඳ සුවඳ එක්ක ඇතිවෙච්ච දුක් තියෙනව නේද? එතකොට ඔබ කියන්නේ එහෙනම් ගඳට නම් දුක ආවේ නැට සුවඳට නම් එහෙම දුකක් ආවේ නෑ කියන්නේ නෑ සුවඳටත් දුක වෙනවා පින්වත්නි හොඳට මතක තියාගන්න එක සංඥාවත් එක්කයි අපි හිතමු අල්ලපු ගෙදර කුසුමා ළඟින් යනවා යනකොට හරි සුවඳයි කල්පනා කරනවා අපේ මිනිස්සයා කෙනෙක් දෙන්නේ නෑ මට මෙච්චර සුවඳ කියලා දැන් ඒ කුසුමාගේ සුවඳ දැනුනම ආති උනේ සැපද දුකද <laughs> සංඥාවත් එක්ක නේද එහෙනම් දුක් ගඳද දුක සුවඳද දුක. එහෙම කියන්න බෑනේ. ඒවායේ සංඥාවට අනුවයි. එතකොට ඔබට ගඳ සුවඳ නිසා ජීවිතේ ඇති වෙච්ච අන්තාර දුක් ඇතනම් ඒ දුක් ඔක්කොම දානවන තුන්වෙනි ළිඳට. නාසයේ ළිඳට. දිවට දැනෙච්ච රහ නිසා යම්තාක් දුකක් ඇති වුණා නම් ඒ සියලුම දුක් ටික දානවා පස්වෙනි ළිඳට. නෑ හතරවෙනි ළිඳට. දිවේ ළිඳට. කයට දැනෙච්ච පහස සීතල නිසා උණුසුම නිසා ගොරෝසු දේ නිසා ගහපු ඒවා ගුටි කාපු එහි මෙහි වැදිච්ච හැපිච්ච කැඩිච්ච බිලිච්ච තුවාල වෙච්ච හිරිච්ච ඈ තේරුණා ආ ඒක ඔක්කොම දාන්නේ කොහෙටද පස්වෙනි ළිඳට එතකොට කයේ නිදට. දැන් ඉතුරු වෙන්නේ මොනවද? මනසට ආපු දුක්. ඒ දුක් වලට නිදක් නැතුවම වැවක් කිලියයි. ඈ? ඒක වැඩි. ඇයි වැඩි කියන්නේ එක එක එක්සැම්පල් එකක් දෙන්න. එක උදාහරණයක්. වැඩි වෙන්න හේතුව අපි හිතමු දැන් කවුරු හරි රවාගෙන ගියා. ඒ රවක මොහොතේ ඇතිවෙච්ච දුක එක කඩදාහියක ලියලා දාන්නේ කොයි ලිඳටද? ඇහි ලිඳට. පළවෙනි ලිඳට. දැන් මේ රවපු එක මුල් වෙලා එක කඩදාසියක් පළවෙනි ලෙඩට වැටෙද්දී දවසක් තිස්සේ දවස් ගාණක් තිස්සේ රැව්වනේ රැව්වනේ රැව්වනේ ගගා හිතන වාරයක් පාසා මනසේ දුකද නැද්ද? මනසේ දුක. අර මිනිස්සයා පේන පේන මොහොතක් මොහොතක් පාසා ඇති වෙන සිතුවිලි මනසේ දුක්ද නැද්ද? දැන් බලන්න අර පළවෙනි ලෙඩට වැටෙන එක කඩදාසියකට හයවෙනි වැවට දාන්න කඩදාසිය කොච්චර හම්බ වෙනවද? ඒක පරාක්‍රම බහුවය වගේ නෙමෙයි පරාක්‍රම වැව වගේ වැව් මං හිතන්නේ මුහුද වගේ වැවක් තමයි හදන්නේ නේද? එතකොට පින්වත්නි මානසික දුක් මනසට ඔය ආපු හැම දුකක්ම එනම ඔන්න හයවෙනි එකට දානවා. ලිඳ හරි මුහුද හරි එකට දානවා. දැන් එතකොට මං අහන්නේ අර ඇහේ ලිඳට කනේ ලිඳට නහය ලිඳට දිවේ ලිඳට කයේ ලිඳට සහ මනසේ මුහුදට ඔය ටිකට දාලා අපි උපන්න දා ඉඳන් මේ වෙනකන් ඇතිවෙච්ච අර දුක මේ දුක කියපු ඔක්කොම දුක් ටික දැන් දැම්මනේ. දැන් ඔබ හිතන්නේ දාන්න තව ඉතුරු වෙච්ච දුකක් තියෙයිද? තව එක කඩදාසියක් හරි ඉතුරු වෙයිද? තියෙනවා නම් කියන්නේ බලන්න කියන්නේ අර කඩදාසිය ඔය හයෙන් එකකටවත් දාන්න බැරි එකක් කියලා. තියෙනවද? නැහැ. ගෙදර ගිහලා හිතන්න. තිබුණොත් එහෙම ඊළඟ දවසේ අහමු කියන්නේ. හ්ම් කිසිවක් ඉතුරු වෙන්නේ යමක් දුකක් කියලා දැනුණා නම් ඔබට පන්නදා ඉඳලා සියල්ලම පින්වත්නි අයිති ඔය හයෙන් එකකට. එතකොට ඔය හය කියන්නේ ඇහි විඤ්ඤාණ, කනේ විඤ්ඤාණ, නහය විඤ්ඤාණ, දිව විඤ්ඤාණ, කය විඤ්ඤාණ, මනස විඤ්ඤාණ මේවෙන් හටගත්තොද නැද්ද? හටගත්තා. විඤ්ඤාණය හටගත්ත තැන තියෙන පංච පාදානස්කන්ධයද නැද්ද? එතකොට ඔබ උපන්න 10 ඉඳලා හරි මේතා අර දුක් මේ දුක් කියලා යම්තාක් දුක් ගැන කතා කරා නම් සංකිට්ඨේන හකුලලා ගත්තොත් ඔක්කොම දුක් ටික මොනවද? පංච පාදානස්කන්ධ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. බලන්න ඔබට මේ මනෝමය හටගන්න මොහොතෙන් අනිත්‍ය වෙන සමායයි සලකන්න බැරි මේ උපාදානස්කන්ධයන්ගේ අර්ථය විකෘති කරගෙන මේ අර්ථය හංකගෙන ඒ නිසා මේක මේ මේ සංඥාසී හිතලා හදපු එකක් කියලා හිතන්න එපා. මම කියන්නේ මේවා මේ මට අවබෝධ වෙච්ච මට හිතිච්ච කියලා. බලන්න මහා අතිපදෝපම සූත්‍රයේ සාරිපුත්‍ර සංඝේ විස්තර කරන ඔය දේශනාවේ අග කොටස මෙතෙක් මේ තේරුම් කරලා දුන්නේ. ඒතර මේ අර්ථය හරියට තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ සියලුම දේශනා ටික ඔබට තේරෙයි. සියලු දේශනා යම් කිංච සමුදය ධම්මා යම් ධම්මයක් හටගත්තා නම් සබ්බන්තං නිරෝධ ධම්මංති. ඒ ධම්මේ නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබට දැන් අර කතර දැනගත්ත මොහොතේ රූප ධර්මයක්. ඒ කියන්නේ රූප අරමුණක් හටගත්තද නැද්ද? දැන් තියෙනවද ධර්මය? හටගත් එකක් හින්දා නැති වෙනවද නැද්ද? දැන් මේ කන්නඩිය තුල මේ ඡායාව හටගත් එකක්ද නැද්ද? ඡායාව හටගත්තා. හටගත් ඡායාවක් නම් ඒ ඡායාව හට ගැනීම හින්දාම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. එහෙනම් යම් කිසි දෙයක් ඔබට ඔබේ මනස තුල ඇහැ කන නහය දිවකය මනසෝසේ ලෝකේ මොනවා හරි දෙයක් ඔබ දැනගත්තා නම් ඒ දැනගත් සියලු ධම්ම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඔය යම්කින්ච සමුදය ධම්මං කියන එක තමයි සෝතාපන්න වෙන කෙනාට අවබෝධ වෙන්නේ. ඒතකොට ඔය පංච උපාදානස්කන්ධේ සක්කාය. ඔකට තමයි සක්කාය කියලා කියන්නේ. ඔය සක්කාය කරේ තියෙනවා දිට්ඨිය. ඔය සක්කාය දිට්ඨිය ගැන මම මෙහි කරන ඊළඟ දේශනාවේදී කියලා දෙනවා. එනිසා ඔබ සියලු දෙනාම අද දේශනාව තවත් පියවරක් හැටියට ඊළඟ දවසට බෝඩ් එකේ ඇති දිනේ බලලා ඊළඟ දවසේ ඔබ ඉතිරි ඈ හෙට කියනවා. හොඳයි හෙට ඔබ මේ දේශනාවට සමගාමී තවත් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි එහෙනම් අද දවසේ මේ තේරුම් ගත්ත හකුලොල ගත්තොත් නිරන්තරයෙන් අපි මේ ලෝකෙ ගැන දැනගන්න ජීවිතය කියලා කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඔබට වහවහාම අවබෝධය පහළ වේවා සියලු දෙනාට පංච උපාදානස්කන්ධය අවබෝධයෙන්ම දකින්නට මේ ජීවිතේම වාග්ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහි පස්සික කියවු මේ ඇවිල්ලා දකින්න කියලා පැහැදිලිව දකින්න තියෙන ධර්මයක් මේක. මේ ධර්මෙ පින්වත් අපි ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ මේක මේ වටාපතින්වත් බාහිර ඒවල් තුළ නෙමෙයි හොයන්න තියෙන තමා තුළ. ඒ කියන්නේ අර කෝප මොඩිය නෙමෙයි ඒකේ ඡායාව ගැනයි මේ කියදුනේ. එනිසා තමා තුළ හටගන්නා මේ උපාදානස්කන්ධ ඕපනයික වශයෙන් තමා තුළින්ම ඔබට දකින්න වාසනාව සැලසේවා. සාදු සාදු